අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ ධර්ම දේශනාව සඳහායි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ ශීලුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පාත්තුමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ ච ධම්මාහාන භාගියා ච අගාරවාති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පිටුන්ත්නි ස්වාමීන් වහන්සේ අපි පසුගිය දවස් දෙකේම ඉදිරියෙන් තියාගත්තේ දසුත්තර සූත්‍රයේ උද්ෘතයක් වෙන මේ හාන භාගීය ධර්ම ඉගෙන ගැනීමේ පාඩම් පන්ති එකයි අපි ගත කරන්නේ. ඒකේ කාරණා හයක් තියෙනවා. ච කියන එකෙන් අදහස් කරන්නේ හය. හාන භාගිය කියලා කියන්නේ පරිහානියට පිරිහීමට හේතු වෙන ධර්ම හයක්. ඒකේ අපි පළවෙනි දවසේ ඉදිරියෙන් තියාගත්ත මේ හයෙන් පළවෙනි දෙක ශත්‍රියගාරවා විහෙරති අපපතිසා සර්වචන් වහන්සේ පිළිබඳව අගෞරවයෙන් නැත්නම් නිසි ගෞරවයක් නැතුව අපි වාසය කරනවා නම් ප්‍රතිෂ්ඨාවක් නොදී ඒක පරිහානිකර ධර්මයක්. ඒ වගේම ධම්මේ අගාරවා හෝති අපතිසා. අපි මේ සර්වචන් වහන්සේ විසින් දේශනා කරන දේ නෛර්යානික ශ්‍රී සද්ධර්මයේ තියෙන විදියට හේතුව සහ හේතුඵලය පිළිගන්නව වෙනුවට මමත් කෙරුමෙක් මටත් යමක් කරන්න පුළුවන් කියලා අපි යම් වෙලාවක කටයුතු කරන්න ගියොත් ඒක අනියමාර්ථයෙන් ධර්මයට කරන අගෞරවයක් සිද්ධ වෙනවා. එහෙම නැත්නම් ධර්මයේ පිහිට වෙනුවට අපි ඔය ලාභ සත්කාර සම්මාන සිලෝක පිහිට ඉදිරිපත් කරගන්න. ඒකන හැම වෙලාවකම අපිට පේන්න මේ සමාජයේ වශයෙන් නම් ලාභ සත්කාර ලැබුණට Tamange නිවන සම්බන්ධයෙන් පරිහානියක් සිද්ධ වෙනවා. ඒ වාගේම සංඝේ අගාරවා හෝ විරති අපතිසා ඉතින් අපිට බාහිර සංඥා පිළිබඳව ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් තමන් සංඝ ගුණයක් වශයෙන් තමන් ළඟ තියෙන මේ සංසාරේ බය දක්නා සුළු ගතිය සහ සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන ගතිය පැත්තක තියලා අපි මේ නානාවිද වූ කාම කටයුතු එහෙම නැත්නම් කාමයේ පිළිබඳ ඕකාර සංකලේශ වලින් ගත කරන ගත්තොත් අපිට ගොඩක් රට්ටු කරන පෙන්වන විදිහ සැප සම්පත් ලාභ සත්කාර ලැබෙන්න පුළුවන්. නමුත් ඒ කරන හැම වෙලාවකම මේ ආර්ය මහා සංඝරත්නයෙන් නැත්තම් තමන් ළඟ තියෙන සංගුණ වලට විශාල පරිහානියක් සිදු වෙනවා ඒක පිළිකාවක් වගේ. ඒ වගේම සික්ඛාය ආගාරවා විහෙරති අපතිසා අපි ළඟ තිබිය යුතු කය වචන වශයෙන් හික්මේ යුතු ගතිය ශිෂ්ටාචාරය කියලා අපි ඒකට කියනවා. ඒ වගේම චිත්ත භාවනාවක් වශයෙන් කරන සමාධි ශික්ෂා වශයෙන් අපි කටයුතු නොකර තමන්ගේ හිතත් අවුස්සන, අනුන්ගේ හිතත් අවුස්සන මොන ක්‍රමයකින් හරි කටයුතු කරන්න ගියොත් ඒක මොන විදිහ අහිංසකකමකින් පේන්න ගියත් එතනදී ශික්ෂාව පිළිබඳව අගෞරවය සහ පිටාධාරී නැති බව සිද්ධ වෙනවා. ඒතර ප්‍රඥා ශික්ෂාව වශයෙන් මේ අශ්‍රලෝක ධර්මයෙන් කම්පා නොවීම ප්‍රධාන කරගෙන ගොඩනැගිච්ච මේ සද්ධර්මයේ අපි මේ දේවල් වලට පක්ෂග්‍රාහි වෙලා මේක මනාපයි මේක අමනාපයි කියලා ගත කරන හැම වෙලාවකම ඒ මනාපමනාප භාවයට මොන විදියට අපි හේතු කාරණු දැක්කුවත් ඒක ප්‍රඥා ශික්ෂාවට කරන හානියක් නිසා කවදා හරි යවන්න වෙනවා. ඒ කියන්නේ ගන්න ගන්න හැම වෙලාවකම වෙන තීන්දුවක් සත්‍ය අවබෝධයට ඒක gadolයක් වෙනවා, ඇණයක් වෙනවා, උදැල්ලක් වෙනවා, කරදරයක් වෙනවා. ඉතින් ඒ ටික අපි ශක්ති ප්‍රමාණේ ඊයේ පෙරේදා සාකච්ඡා කරා අද දවසේ මාත්‍රකාව වශයෙන් ඉදිරියට තියන බලාපොරොත්තු වෙන්නේ අප්පමාදාය අගාරවා විහෙරති අපපතිසා අප්‍රමාද ධර්මයේ විශේෂයි අගෞරවයෙන් අපි කටයුතු කරනවා නම් නැත්නම් පිහිටිය යුතු ආකාරය පිහිටලා නැත්නම් වෙන විදිහට කියන අපි ප්‍රමාදේ වැටුනොත් නැත්නම් ප්‍රමාදයට වැටෙන ධර්ම පිහිට ආදාර කරගත්තොත් ඒ වගේම පටිසන්තර කියලා කියනවා පිළිසඳර අපි බුදුන් කෙරෙහි ධර්මයේ කෙරෙහි සංඝයා කෙරෙහි සීල සීලයේ කෙරෙහි අපි යම් ගිවිසුමක් දීලා තියෙනවා නම් අපි සමාදන් වෙලා තියෙනවා නම් අන්න ඒක තබා අපි මේ ඒ ඒ වෙලාවට හම් වෙන මේ පිනවන ධර්ම දිගේ යන්න ගියොත් එතකොට ඒ පටිසන්තරයට Taman දීපු ගිවිසුමට නැත්නම් Taman ගත්තේ අදිෂ්ඨාන ශක්තියට අගෞරවයක් සිද්ධ වෙනවා. ඒ වගේම පිළිසරණක් ඒකේ පිළිසරණක් නැතුව අපි ඊට වැඩිය ලාමක දේවල් වල පිළිසරණ පදන්න යනවා. ඉතින් ඒ නිසා අද අර පරණ හතර ගැන අපි කෙටි මේ විදිහට මතක් කරලා අප්‍රමාදය ගැන කතා කරන්න ගත්තොත් මට හිතෙනවා හොඳයි කියලා. සාරිපුත්‍ර ස්වාමීන් මේ දසුත්තර සූත්‍රයේ පළවෙනිම අහන ප්‍රශ්නේ තමයි කතමේ ඒකෝ ධම්මෝ බහුකාරෝ තමන් වහන්සේ සමග ඒ වෙලාවේ ඉන්න සංඝයා වහන්සේලාගෙන් අහනවා ඇවැත්නි මෙවැනි ශාසනයක් හම්බුණාට පස්සේ කෙනෙකුට වඩාත්ම උපකාර කරන ඒක වූ ධර්මයේ එකම ධර්මයේ මොකද්ද කියලා ප්‍රශ්නයක් ඇසිය යුතුයි අපි එහෙම ඇහුවොත් අහන්නෙත් නැහැ කලාතුරකින්. ඒකත් අපිට කල්පනා වෙන්නේ මොකද අපි විවිධාකාර දේවල් දිගේ එහෙම නැත්නම් මේ විවිධ විෂයන් දිගේ කටයුතු කිරීම තමයි අපි හොයන්නේ. අපි ඒකී අරමුණක් හොයන වෙලාව අමාරුයි. මොකද මේ নানা ආකාර දේවල් વિશે දුවන කාමරාගය නිසා. ප්‍රතිස අහන්නෙත් නැහැ මේ ප්‍රශ්නේ. ඇහුවට උත්තරයකුත් නැහැ. ඉතින් ඒ උත්තරේ ඒ නිසා සාරිපුත්‍ර ස්වාමීන් සර්වඥාන්සේ වෙනුවෙන් පෙන්නනවා අප්පමාදෝ ඒකෝ ධම්මෝ බහුකාරෝ කිය. ඉතින් මේකට මම පුංචි පසුවිමස් සකස් කරනවා පසුවිමක් මතක් කරනවා එතකොට අපට තේරෙයි ඇයි මේ සාරිපුත්‍ර ස්වාමීන් මේ දසුත්තර සූත්‍රය හාපුරාවට ආරම්භ කරනකොට මේ අප්‍රමාදය හඳුලා දෙන්නේ කියලා. මේ අප්‍රමාද ධර්මය ਸਰවචන්නාංශිකේ අවසාන ශ්‍රීමුක පාඨය කියලා කවුරුත් දන්නවා. අප්‍රමාදේන භික්කවේ සම්පාදේත වය ධම්මා සංඛාරා. මහණෙනි අප්‍රමාදීව සම්පාදනය කරව. අනිකුත් සියලුම සංස්කාර ධර්මයෝ ක්ෂය වෙන සුළුයි වැය වෙන සුළුයි විශ්වාස කරන්න බෑ. ඒ නිසා මේ විපස්සනා භාවනාව එලි දක්වන බුරුමේ මේ පාඩය සම්පත්‍ති රෝ ලියලා ඒ තරමටම හැමතැනම පෙන්ලා දීලා තියෙනවා මේ අප්‍රමාද ධර්මය. මේකට ත්‍රිපිටකයේ සමානව යෙදෙන සමානාර්ථ පදයක් තමයි සතිය කියලා කියන්නේ. ඉතින් මේ දෙක මූල ධර්ම නැත්තම් මුළු ත්‍රිපිටකයේම හකුලලා දක්වන ධර්ම වශයෙන් තිබුණාට අද බෞද්ධයෝ සිය දිනක් සමීක්ෂණයක්ලා එකතු කරලා අහන්න සරුවචන් වහන්සේ දේශනා කරපු මූලිකම ඉගැන්වීම මොකද්ද කියලා කවදාකවත් ප්‍රශ්න අහලත් නැහැ. කවවම කවදාකවත් උත්තර දෙන්නෙත් නැහැ. උත්තරේ මේ උත්තරේ වෙන්නෙත් නැහැ. ඒ තරමටම අපිට මේ දහම් පාසල් වලයි විශ්වවිද්‍යාල වලයි පන්ති වල තියෙන විෂය පද්ධතිය ওই වචන දෙක ඇත්තෙම නැහැ. ඒක කොහොම විච් එකක්ද කියලා බැලුවොත් අපි දන්නවා ලෝකයේ බාහිරව දේශපාලන පස්සේ බැලුවොත් මේ විශාල කුමන්ත්‍රණයක් තියෙනවා මේ වගේ දේවල් විනාශ කරන නමුත් මේක නම් අපිම කරගත්ත කුමන්ත්‍රණයක් මුළු ත්‍රිපිටකයෙම අප්‍රමාද පදේ අයින් කරලා තියෙනවා සත්‍ය කියන පදේ අයින් කරලා තියෙනවා අපි විවිධාකාර උපාදි විවිධාකාර දේවල් බෞද්ධ සංස්කෘතිය කියලා දෙනවා ඒ එක්කෙනෙක්වත් කියන්නෙත් නැහැ කිව්වොත් නැහැ කියන්න බෑ ඉතින් මේක ඉස්සල්ලා මට තේරෙනවා ධම්මික හම්තුත් එක්ක කතා කරන වෙලාවේදී මාව වැල්ගඩවිල්ලේ ධර්මයට නැත්නම් විසි කරපු ගැරන්ඩියාවක් තරමටපත් කරා තොපිත් කියනවානේ මේක මේ සකලපිටි ශ්‍රී ලංකාවේ ධර්මද්වීපේ අපි මේ ලෝකෙට ධර්මයේ දෙන જાතිය කියලා තොපිත් දන්නේ නැහැ බුදුහාමර මොකද්ද කියන්නේ කියලා. ඉතින් ඒ වෙලාවේදී මට පොඩ්ඩක් ලාවට කේන්ති ගියා. ඉතින් මං කිව්වා එහෙම කියන්නේ කොහොමද ඔබ වහන්සේ මේ අපිට ගම ආගමකින් ඇවිල්ලා මේ බුද්ධ ආගම වැළඳගෙන අපිට උගන්වන්න එනවාද කියලා. ඊට පස්සේ මේ සංසාවක උත්සාහයක් ගත්තා පෙන්ලා දෙන්න මේ අප්‍රමාදයේ තමයි බුදුසසුන සෝදුපු එකම දේ ඉතින් ඒ උනාට මට තැයෙන සැකයක් තිබ්බා මේක කොහොමද වෙන්නේ එහෙමනම් මේ මිනිස්සු මේ ඒක තබා මේ සියල්ලම දිගේ ඇදගෙන යන්න මොන්න තරම් පොළුවෙන් හිටගෙන ඉලක් වෙන්න ඕනද කියලා හෙව්වා හෙව්වා ඇහුවා මට සතුටුදායක උත්තරයක් ලැබුණේ නැහැ ඊට පස්සේ මට එක්කෙනෙක් කිව්වා ওই ප්‍රශ්නේ අහලා තිනු කියලා රීස් ඩේවිස් මැතිණිය පාලි ටෙක් සොසයිටි එක සම්පූර්ණ මුල් ත්‍රිපිටකයම ඉංග්‍රීසියට දාලා එයා උත්සාහයක් කරලා තිනවා බුදුජානසී කියපු දේ එක වචනයකට අඩු කරන්න පුළුවන්ද එක સંદર્ભයකට අඩු කරන්න පුළුවන්ද එක දර්ශනයකට අඩු කරන්න පුළුවන්ද කියලා එයා හැමදේම විස්තර කරලා කිව්වා කරන්න බෑ බුදුජානසී සතර සත්‍යපට්ඨානේ කතා කරනවා චතුරාර්ය සත්‍ය කතා කරනවා හේතුඵල ධර්මයේ කතා කරනවා රාග දෝෂ මොහ කතා කරනවා ත්‍රිවිධ ශික්ෂා කතා කරනවා හැමදේම කතා කරාට එහෙම එකටම සමාන වටිනාකමක් තියෙනවා. අඩු ගානේ ලයිස්ට්ුවෙත් නැහැ අප්‍රමාදේ කියන එක. එහෙනම් අප්‍රමාදේ තනි ධර්මය. ඒක තමයි ඔක්කොම තියෙන්නේ කියන එක කොච්චර දැක්කේ නැද්ද කියනවනම් එයා පොතක් ලියලා කියනවා බුද්ධ ධර්මයේ පිඩු කරන්න බෑ. ගොනු කරන්න බෑ කියලා. ඉතින් බුරුමේ ගියාට පස්සේ මේ පඬිස්සංශේ පැහැදිලිවම කිව්වා මම ලෝක ධර්ම දූත කටයුතු වලට යනකොට මම කවදාවත් බුදුහාමුදුරු නියෝජනය කරන්න යන්නේ නැහැ. මොකද හේතුව මිනිස්සු පුද්ගල වන්දනාව අභිවන්දනයට කැමති නැහැ. ඒක නිසා මම මේ බුදුහාමුදුරේ නියෝජන කරන්න ආවයි කිව්වොත් මට ඒක කරන්නත් බෑ. මම බුදුහාමුදුර නෙවෙයි. අන්තික පුද්ගල අභිවන්දනත් මිනිස්සු කැමති නැහැ. ඒ නිසා මම කියන්නේ ධර්ම නියෝජනය කරනවා කියලා. ඉතින් මිනිස්සුන්ට මම කොහොමද ඒත්තු කරලා දෙන්නේ? ධර්මයේ කියන්නේ පොත් 56ක් තියෙන මෙන්න අඩි දෙක තුනක් උස මිටියක්. ඉතින් මේක විශ්වාස කරන්න කියලා මේ දවස් තුනකට ආපු භාවනා කරන අයට කිව්වොත් එහෙම අන්න මේකයි උගන්වන්න හදන්නේ කියලා කාටවත් එන කවදාවත් කරන්න බෑ කියලා. ඒ නිසා ඒගොල්ලන්ට මම කියනවා ධර්ම නියෝජනය කරාට ඒ ධර්මය ඔක්කොම කියවන්න මුළු ජීවිත කාලෙකවත් බෑ. ඒ නිසා මේ ධර්මයේ තියෙන සතිපට්ඨානය කියලා එකක් සූත්‍ර පිටකේ අන්න ඒක කියාගත්තොත් මුළු ත්‍රිපිටකයම ඉගෙන ගන්නටත් වැඩි ලාභයක් වෙනවයි කියලා. ඊට පස්සේ ඒ සයිඩොම කියනවා මගේ ගුරු හාමුදුරුවෝ විතරක් සතිපට්ඨානය ගැන ලියපු පොත් මිටිය කියවලා ඉවර කරන්න බෑ. ඒ නිසා මේ මිනිසුන් කිව්වොත් එහෙම සතිපට්ඨානය කියවන්න කියලා මේ වගේ වැඩමුළුකදී කෙලවරක් දක්ින්න බෑ. ඒ නිසා මට සිද්ධ වෙනවා ඒ යත්තන්න මේ මුළු සතිපට්ඨාන සූත්‍රෙම අරගත්තොත් ඉගෙන ගන්න තියෙන සතිය විතරයි කියනවා. ඒ නිසා මම මේ වැඩමුළුවක් තියලා උගන්වන්නේ සතිය විතරයි. ඒ නිසා මම ප්‍රකාශ කරනවා කාට හරි අවශ්‍ය නම් බුදුහාමුදුරුව පිළිබඳ අගෞරවයක් නැති වෙන විදිහට කටයුතු කරන ධර්මයේ පිළිබඳ අගෞරවයක් නැති විදිහට කටයුතු කරන්න සංඝයා පිළිබඳ අගෞරවයක් නැති විදිහට කටයුතු කරන්න සීලය පිළිබඳ අගෞරවයක් නැති කටයුතු කරන්න බුදුහාමුදුරුව පිටපතන් ධර්මයේ පිටපතන් සංඝයාගේ පිටපතන් සීල පිටපතන් කරුණාකල අප්‍රමාද වෙන්නේ. ඉතින් ඒක මම හොයපු ප්‍රශ්නෙට උත්තරයක් වෙලා තිබුණා. එතකොටත් මම යම් ප්‍රමාණයකට වැඩියට බහැලා තිබ්බා. මම බණ කියනකොටත් කියලා තිබ්බා. නමුත් මේ දසුත්තර සූත්‍රය තමයි සාරිපුත්‍ර ස්වාමීන්සේ අපිට සූත්‍ර පිටකයේම උද්ෘතයක් වශයෙන් පෙන්වන්න පුළුවන්. ඛතමේ ඒකෝ ධම්මෝ බහුකාරෝ. මේ බුදුහාමුදුරුවෝ ඇසුරු කරන බුද්ධ පුත්‍රයන් වන අපට බුද්ධ දොහිතෘණ තියල දෙනාටම උද්දම්කාක්ම උපකාර කරන ධර්මයේ එකක් තියෙනවා නම් මොකද්ද කියලා ප්‍රශ්නයක් අහන්න. ඒක අපි අහන්න යන්නෙත් නෑ. ඇහුවොත් උත්තරේ අප්‍රමාදී. අභාග්‍ය කියලා කියන්නේ කිසිම තැනක කියලා දෙන්නේ නැහැ මේක. මම මෙච්චර කල් බණ අහලා තිනවා කවදාකවත් මම දැකලා නැහැ හාමුදුරු කෙනෙක් මේක අල්ලගෙන බණක් කියනවා. ජාතක කතා ඔක්කොම බණ කියනවා. විද්‍යාර්ථ කුමාරයා බුදු වෙන්න ඉස්සෙල්ලා ඔක්කොම ගැන බණ කියනවා. ලාමක ධර්ම ඔක්කොම ගැන කතා කරනවා. මේක කතා කරන්නේ නැහැ. ඉතින් ඒකට අපිට කියන්න බෑ මේක සුද්ධ කරපු වැඩක්. එහෙම නැත්නම් දුර්භික්ෂණි සාපු වැඩක් කියලා. මේ අපේ සාසනය අපේ ලංකාවේ ඇතිවෙච්ච ඒ ශ්‍රී විභූතිය අච්චර ලෝකෙට දෙන්න පුළුවන් තරමට අච්චර රුවන්වැලි සෑය එහෙම නැත්නම් <clears throat> අබේකිරිය වගේ එහෙම නැත්නම් ලෝවාමාපාය වගේ හදපු જાතියක් අද මේ තරම් නිහින තත්ත්වයටපත් උනේ මේ කොණ්ඩ කැවුම් ගෙඩිය කොණ්ඩේ නැතුව තමයි අපි විකුණන්නේ. එහෙම නැත්නම් චෛත්‍යය තිබුණා කොතපන් දාලා නැහැ. බුදු පිළිමේ තිබ්බට නේත්‍රා තියලා නැහැ. අන්ධ බුදුන් අඳිනවා. ඉතින් ඒ නිසා මේ අප්‍රමාද ධර්මයේ යම් වෙලාවක අපි අගාරව කෙරුවොත් යම් වෙලාවක ඒක පිළිටන් නැතුව කටයුතු කෙරුවොත් අපි ඊට පස්සේ තියෙන මොන දේ කරත් පිරීමට හේතුවක් වෙනවා හාන භාගීය ධර්මයක් වෙනවා. ඉතින් ඒ නිසා කොයි දේ කරත් අප්‍රමාදීව කරනවනම් කොයි දේ කරත් සතියෙන් කරනවනම් ඒ දේ මොකක් වුණත් කුසලයේ අතින් ඉහළම කුසලයේ සිද්ධ වෙනවා. ඉතින් ඒ ටික තමයි මේ වගේ වැඩමුළුවකින් අපි බලාපොරොත්තු වෙන්නේ කාට හරි කොතනකදී හරි හේතු කාරණු දෙන්නන්න පුළුවන් නම් මට අසවල් කාරණාව සතියෙන් කරන්න බෑ කියලා එහෙනම් බුදුහාමුදුරුවෝ වග උත්තර කරු වෙනවා. එහෙමනම් සාරිපුත්‍ර ස්වාමීන් වග උත්තර කරු වෙනවා. බුද්ධ ඥානසේ පෙන්ලා තියෙන සතිපට්ඨානේ ගච්ඡන්තෝ වා ගච්ඡාමිති පජානාති නිසින්නෝ වා නිසින්නෝ මිති පජානාති තිත්තන වා තිත්තන තිත්තෝ මිති පජානාති සයානෝ වා සයන්නෝ මිති පජානාති හතර ඉරියව්වෙම දැනගන්න පුළුවන්. ඊට පස්සේ අත දිගාරනකොට අත නමනකොට ඉස්සරහා බලනකොට පැත්ත බලනකොට නැමෙනකොට දිගෑරෙනකොට කතා කරනකොට නිස්සද්දව ඉන්නකොට කනකොට බොනකොට පැතිකිලි කැසිකිලි කරන හැම තැනකදී මේක ගන්න පුළුවන් නිසා බුදුරජාණන්සේ දේශනා කරනවා සතික්වාම් භික්කවේ සබ්බත්තිකං වදාමි කිය. මහන්නේ මේ සතිය හැමතැනම අපේක්ෂා කරන්න කියලා. මම මේ සතිය මෙතන පාවිච්චි කරන අප්‍රමාදී කියන වචනයට සමානාර්ථ පදයකින් ඉතින් මේක කියලා දෙන්න ගියාම බෞද්ධයාට තමයි අමාරුම දේ හම්බ වෙන්නේ. ඒගොල්ල කියනවා ස්වාමීන් වහන්සේ මේ සතිය වැසිකිළියේදී එහෙම කරන්න පුළුවන්ද? ඔක ගඳ කිලිය විතරයි නේද කරන්න පුළුවන් කියලා. ඒගොල්ල හිතන්නේ මේ වැසිකිය ගඳ කිලියට කියලා මල පූජා කරනකොට විතරයි සතිය පවත්වන්න පුළුවන්. වැසිකිලියට කියලා මල පහ කරනකොට සතිය පවත්වන්න බෑ කියලා. දඹදිවම යන්න ඕනේ කියලා මේකට. රුවන්වැලි සෑයටම යන්න ඕනේ කියලා කියනවා. මෛත්‍රී බුදුහාමුදුරු වෙන්න ඕනේ කියලා කියනවා. බලන්න බුදුහාමුදුරගේ මහා කරුණාව කොච්චරද කියනවනම් වැසිකිළියට ගිහිල්ලා මල පහ කරත්, ගඳ කිළියට ගිහිල්ලා මල පූජා කරත් සතියෙන් කරනවා නම් උපරිම කුසලයේ සිද්ධ වෙනවා. ඒ වගේ දෙයක් තිබියදී අපි කොච්චර ක්‍රම හොයාගෙන තියනවද මේ සාසනික කටයුතු කියලා කරන්නේ ඔක්කොම අවලංගුයි එකක්වත් නැත්තේ නෑ. හැබැයි ඒකෙදි සතිය නැත්තම් සතියට අගෞරව කරනවා නම් අප්‍රතිෂ්ඨාවක් කරනවා නම් ඒ කරන හැම කටයුත්තකින්ම අංග සම්පූර්ණයක් වෙන්නේ මොකද්දෝ හිගයක් මොකද්දෝ අඩුපාඩුවක් තියෙනවා ඒ නිසා බලාපොරොත්තුෙන්ට යන්න බෑ ඒ නිසා මොන දේ කරත් අප්‍රමාදය එහෙම නැත්නම් සතියෙන් යුක්තව කටයුතු කරන්න පටන් අරගත්තොත් මෙන්න මෙහෙම උපමාවකින් කියලා දෙන්න පුළුවන් ඒකට අපි එළඹුණාට පෙළඹුණාට පස්සේ වෙන දේ අපේම බෞද්ධ සාහිත්‍යයේ කියන කතාවක් තමයි ඔය ජීවක වෛද්‍යචාර්යතුමා බුදුරජාණන් වහන්සේගෙන් ඉස්සල්ලාම වෛද්‍ය සේවයට සිද්ධ වෙච්ච පළවෙනිම අනුග්‍රහය තමයි එවකට වෛද්‍ය වෘත්තිය තිරිසන් වැඩක් කියපු එකක්. එහෙම නැත්නම් මරණ තර්ජනය දෙන තරම් වටින තිබිච්ච වෛද්‍ය ශාස්ත්‍රයේ රාජකීය වෛද්‍යවරයෙක්පත් කරන තැනට යනකම් බුදුරජාණන්සේ ගෙනිලා වෛද්‍ය ශාස්ත්‍රය නිස්තැන දුන්නා. ඒ තින්සන් දෙන්න ප්‍රධාන උනේ මේ ජීවක වෛද්‍යාචාර්යතුමා. එතුමා දිසාපාමොක්තුමා ආචාර්යතුමා ගාවට ගියාට පස්සේ එතුමට දිසාපාමොක් ආචාර්ය කියලා දීලා තිනවා පාවට්ට ගහමේ මේකේ පස්පංගුව මේ මේ මුල් මේ කොළ මේ පොතු මේ මල් මේ නැටි ওই පහේ ಗುಣ පහක් තියෙනවා. ওই ಗುಣ පහ හදාරන්න. ආ ඊට පස්සේ අරගන්න කුප්පමිනිය ගහ. ඒකෙත් පස්පංගු හදාරන්න. කියලා ගහ ගහ එක එක එක එක ලෙඩ වලට කියලා දීලා කියලා දීලා. විෂය නිර්දේශය හමාරු වුණාට පස්සේ කිව්වලු කැලේට ගිහලා බලන්න කියලා. බෙහෙතර ගන්න නැති ගහක් තියෙනවා. දවස් 7ක් ඇවිදලා ඉලා කිව්වලු එකම ගහක්වත් නැහැ බෙහෙතර ගන්න නැති හැම ගහයකම ಗುಣ තියෙනවා කියලා. ඒ අපි කොතනින් හරි සතිය පටන් ගත්තොත් පාවට්ට ගහින් වෙන්න පුළුවන් කුපමීනි ගහින් වෙන්න පුළුවන් ඊට පස්සේ බැලුවොත් වෙනවා දවස පුරාවට ඕනම දෙයක සතිය පවත්වන්න පුළුවන් එදාට තේරෙයි මිනිස්සෙක් වශයෙන් ඉපදුනාට පස්සේ අසවල් තැනදී සතිය වඩන්න බෑ කියලා මොනම දෙයක් හරි තිබුණා නම් බුදුහාමුදුරෝ කෙනෙකුත් නැහැ, සාරිපුත්‍ර ස්වාමීන් කෙනෙකුත් නැහැ. කතමේ ඒකෝ ධම්මෝ බහුකාරෝ. මොකද්ද මහණෙනි? මොකද්ද මිනිස්සෙයිනේ? උඹලට වඩාත් උපකාර කරන ධර්මයේ අප්‍රමාදී කියලා. අද කොච්චර අමාරුද බලන්න මේක හේතු ගන්නලා දෙන්න අපේ හිත කොච්චරක් මේකට ප්‍රතික්‍රියා කරනවද විකල්ප අදහස් කියනවද ඒ තරමටම කුරුවල් කරලා තියෙන වැඩේ ඒ වුණාට ඒ කොච්චර කවුරු කරුවල් කරත් මේක ඉදිරියට ගත්තට පස්සේ ආය මොකක්වත් නැහැ ඔය මොනම දෙයකක්වත් නැහැ බුදුහාමුදුර සඳහා කරන හතර සවි වටහණි ගැන අප්‍රමාද ගැන මම කියන්නේ හතරමං හන්දියක් ගැන හිතන්නේ කියලා කියනවා හතරමං හන්දියක මැද කිසිම වෙලාවක දූවිලි නතර වෙන්නේ නැහැ ඒ පැත්තෙන් එන වාහන වලට ඒක කඩලා යනවා මේ පැත්තෙන් එන වාහන වලට මේක කඩලා යනවා හතරමං හන්දියේ දූවිලි නැහැ. ඒ වගේ සතර සතිපට්ඨානේ වඩන කෙනාගේ හිතේ මොනම විදියකින් දූවිලි හිටින්න විදියක් නැහැ. මොන විදිහක් කැලේ සිටින්න විදියක් නැහැ. ඒ තරම් මේ මැද දූවිලි හිටින්නේ නැහැ. ඒ නිසා යම් වෙලාවක පටන් අරගෙන ධන තැනින් පටන් ගන්න. පුළුවන් තැනින් පටන් ගන්න. තියෙන තැනින් පටන් අරගන්න. අරිනුල ඒකට ගෞරවයෙන් ඒකට පිහිටලා කටයුතු කරනවා නම් ඒ කෙනාට තේරෙයි අපි මෙතෙක් කල නෑ බෑ කියපු හැම එකක්ම අපි විහිං ඔළුවෙන් දාගත්ත මොලේ කුරුවල් වෙච්ච නිසා කියන දේවල් මිස සතිය තරම් ප්‍රබල ධර්මයක් මේ මිහි පිට ඇත්තේ නැහැ. ඉතින් ඒසේ නමුත් මේ අප්‍රමාදය ගැන කතා කරනකොට මේක පාඨමාලාවක් විදියට අපි ප්‍රතිපදා කියන වචනයක් තියෙන ප්‍රතිපදා කියන්නේ ටිකෙන් ටිකෙන් ටික ටික දියුණුවන පාඨමාලාවට ගත්තාම මේ අප්‍රමාදයේ වැඩි වීමට නැත්නම් මතක තබා ගැනීමට නැත්නම් පෙළ ගැස්වීම සඳහා කියනවා අප්‍රමාදය ශික්ෂාවක් විදිහට බාරගන්න මේ සාසනයේ ත්‍රිවිධ ශික්ෂාවක් තියෙනවා සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා කියලා ඒ ශික්ෂා කියන පදයේ මේ ත්‍රිවිධ ශික්ෂා කියන්නේ සාසනය කියලා අපි බාරගත්තොත් ත්‍රිවිධ ශික්ෂාවලදී ශික්ෂා කියන පදේ තියෙන්නේ විරමණය නොකර සිටීම අපි සීල ශික්ෂාව ගත්තොත් සතුම් මැරීම නොකිරීම. හොරකම නොකිරීම. කාමීත්‍යචාරේ නොකිරීම. බොරු කේලම් හිස් වචන පරස වචන නොකර සිටීම. ඉතින් මේ නොකර සිටීමෙන් නැත්නම් සීල ආරසා කිරීමෙන් හතරාකාර බයක් අපේ හිතේ නැති වෙනවා කියලා බුදුහාමුදුර අපිට උගන්වනවා නම් අත්තානුවාද බය, තමන්ට තමන් දෙස් දෙන බය, පරානුවාද බය, අනුන්ගේ බැනුම් අහන්න වෙන බය, දණ්ඩ බය, හිරේ පිලංගු වැටෙන්න වෙන බය, තහ දුක්ගති බය කියලා අපාය යන බය. මේ බය නැති කිරීම සඳහා අපි කළ යුත්තේ මොකද්ද? මොකවත් නොකර ඉන්න එක. සතුන් නොමර ඉන්න එකයි. හොරකම් නොකර ඉන්න එකයි. කාමීත්‍යාචාරය නොකර ඉන්න එකයි. කේලම හිස් වචන පරුස වචන දැනන නොකර ඉන්න එකයි. ඉතින් මේ සඳහා තැනක් සහ වෙලාවක් තියනවාද කියලා බලන්න. මේ සතුන් නොමර සිටීම මේ වගේ කටයුතු කරන්න අපිට දඹදිව යන්න ඕනේ. චෛත්‍ය බොහොම ලෝකට යන්න ඕනේ. එතෙන් අතෙන් යන්න ඕනේ මෙතෙන්ට යන්න සුද්ධවන්තයෙක් ඕනේ. අපිට පෙර ගමන් කරුවෙක් ඕනේ. අපිට ගයිඩ් කෙනෙක් ඕනේ කියලා. අපි ඒ වෙනුවට මොකද්ද දැන් මේ බුද්ධ ධර්ම කියලා හදාගෙන තියෙන්නේ? හදාගෙන තියෙන කිසිම තැනක මේ නොකර සිටීමේ සිදුවෙන කුසලයක් ගැන කියන්න ගියොත් ඒක නිකන් උගුරේ හිර වුණා වගේ වෙනවා සතපහේ කාසියක්. නමුත් සරුවච්චන් වහන්සේ දේශනා කරපු මේ සබ්බපාපස්ස අකරණං කියන ගාතාව මේ අපේ ගෞතම සරුවච්චන් වහන්සේ විතරක් කියප එක නෙවෙයිනේ. සියලු බුදුරන් වහන්සේලාගේ උගන්වීම. පවෙන් වැළකීම තමයි කල යුත්තේ. ඒ වෙනුවට අපි මොකද්දෝ දාගෙන තියෙනවා පින් කිරීම කියලා එකක්. මේක අර පවෙන් වැළකීම කියන එක වහයලාගෙන ගිහිල්ලා මාළුවා වැලක් එහෙම නැත්නම් මේ පිලල් ගහ පිලලක් ගහක වැවිලා අර ගහේ සාරේ තේරම උරා බීලා ගහ විනාශ කරලා ගහත් කඩලා බිම දානවා වගේ මේ පසු කාලේ ඇති වෙච්ච මේ අප්‍රමාදයේ වෙනුවට මේ යම් යම් දේවල් කිරීමේ කටයුත්ත මේක සුද්ධ වශයෙන්ම කියනවා නම් මං හිතනවා මං වැරදි බැඳෙනවයි කියලා මේ මහායාන බුද්ධ ආගමෙන් කොපි කරපු කොපියක් මේ යම් යම් දේවල් කිරීම හරහා ශාසනයක් පවත්වනවා කියන එක. මෙතන තියෙන්නේ නොකිරීම. සතුම් මැරීම, හොරකම් කිරීම, කාමීත්‍යචාරය, බොරු කේලම් හිසචෙන් නොකර සිටීම. මේ නොකර සිටීමට මට අසවල් දේ අඩුයි කියලා හෝ, අසවල් තැනට යන්න කියලා හෝ, අසවල් කෙනාගෙන් මට වරන් ගන්න කියලා හෝ, කොතනකවත් නැති එකේ කාට හරි යමක් නොකර ඉන්නකොට, අවු නොකර ඉන්නකොට කියාපාන දෙයක් තියෙනවා. මොනම කියාපාන දෙයක්වත් නැහැ. ඉතින් මේ වෙනුවට අපි අරක නිසා මට සතුන් නොමර බෑ. මේක නිසා මට හොරකම් නොකර බෑ. මේක නිසා මට කාමීච්ඡාචාරය නොකර බෑ. මේ නිසා බොරු කේලම් හිස් වචන පරුස වචන කරන්න බෑ කියලා අපි යම් හේකින් යම් විදියකට හේතු කරුණු දක්වන හැම වෙලාවකම අප්‍රමාදයට අගාරුව කෙරුවා වෙනවා. අප්‍රමාදයට ප්‍රතිෂ්ඨාව නැති වෙනවා. ඒක නිසා කිරි කලයක් දෝලා ගොම කඳුලක් දැම්මා වගේ මූත්‍රා කඳුලක් දැම්මා වගේ අපි මේ අප්‍රමාදීව ගත කර කර ඉඳලා කොතනක හෝ දැන දැන දැක දැක ඒ අප්‍රමාදයට විරුද්ධ වැඩක් සතියේ නැති කරන වැඩක් කරනවා නම් ඒ කෙනා පොත් ලැබීමක් තියාගත්තේ නැත්නම් මම මේ මේ දේ කරා මේ මේ දේ නොකර හිටියා මේ කරන දේවල් වලට කොච්චර සල්ලි ඕනද කියලා බලන්න කොච්චර දැන්තන් වලට යන්න ඕනද කියලා බලන්න කොච්චර වෙන වෙන පක්ෂයක් ඕනද කියලා බලන්න. නොකර ඉන්න දේ නිතරංග ජයක්. නිතරංග ජයක්. සතුන් නොමර ඉනවා කිව්වට පස්සේ කාටවත් කියාපාන දෙයක් නැහැ. ඒක කරගන්න බැරි හැටි බලන්න. අපි මේ අද කරන ජීවන රටාවේ හැටියට එක්ක අපි සතු මරනවා නැත්නම් මැරූ දෙයට උදව් කරනවා නැත්නම් මැරූ දෙයෙන් ජීවත් වෙනවා. කොයි දේ කරුවත් අපි ආජීවයේ වරද්ද ගන්න. අපි ඒක හොරකම් කරනවා. නැත්නම් කරනවා නැත්නම් කරෝ දෙයින් ජීවත් වෙනවා. එහෙම නැත්නම් අපි කාමීත්‍යාචාරය කෙලිම කරනවා නැත්නම් කාමීත්‍යාචාරය කරවනවා නැත්නම් කරෝ දෙයින් ජීවත් වෙනවා. එක බොරු කියනවා නැත්නම් කියවනවා කියෝ දෙයින් ජීවත් වෙනවා. ආන ඔය කාරණා ටික බලනකොට අද තියෙන සමාජයේ අද තියෙන මේ ශිෂ්ටාචාරයේ අද තියෙන මේ තාක්ෂණික යුගයේ අද තියෙන මේ යටිතල පහසුකම් වල හැටියට බලනකොට කාට හරි තේරෙනවා නම් මේ හැම විද්‍යාවක්ම හටගෙන තියෙන මෙන්න මේක කාබාසිනියා කරලයි කියලා බයලජ්‍ය දෙක නැති කරගෙන තමයි විද්‍යාව හටගත්තේ. පවට බය නැහැ, පවට ලැජ්ජාව නැහැ. ඒ නිසා විද්‍යාව හදාරන්න නම් තාක්ෂණය අනුගමනය කරන්න නම් එහෙම නැත්නම් ওই දියුණුව පතන්න නම් බයලජ්‍ය දෙක පැත්තකින් තියන්න වෙනවා. මානවයා වරුදු 200ක් මේ වැඩේ කරලා තියෙනවා. අවුරුදු 200ක් මේ තාක්ෂණිකයේ ගිහිලා තියෙනවා. තව ඉස්සරහටත් යනවා. නමුත් මේ අවුරුදු 200 විතරක් නෙමෙයි පව් සිද්ධ වුනේ. ඊට ඉස්සරහ සිද්ධ වුණා. ਸਰවචනසී ඉන්න කාලේ සිද්ධ වුණා. නමුත් අපි අද ඉන්නේ මොනතරම් අනතුරුදායක තැනකද කියලා තේරෙනවා. මේ කරන්නේ ධනවේ කරපු වල් භූත පෙරේතෝ පිටිපස යන නිසා. ඊවා උගන්නන මේ බටහිර මිනිස්සු මේ මොනවා හරි නාමයකින් මානවයාගේ බයලජ්ජාව නැති කරාට පස්සේ අපි වගේ තුන්වෙනි ලෝකේ රටක මිනිස්සු මිච්ඡර වටින දෙයක් අපි ළඟ තියෙද්දි අපි ඒව අනුගමනය කරන්න ගිහිල්ලා අනුකරණය කරන්න ගිහිල්ලා අපෙන් සිදුවෙන මේ බය නැතිවීම අපේ පවට බය නැතිවීම සහ ලැජ්ජාව නැතිවීම අද්ද ඉන දෙමාපියෝවා කියන්න ඕන. අපේ අම්මලා තාත්තලා මිනිට වැඩි ටිකක් බයලජ්ජාව තිබුණා. ඒ නිසා අපේ දරුවන මොකද වෙන්නේ? බයලජ්ජාව කියන එක ලැජ්ජාවට කාරණාවක් වෙනවා. බයලජ්ජාව කියන එක නෝන්ජල් ගතියක් වෙනවා. ඒකට හැකි තාක් ඉක්මනට හැඟුම් උදාහරලා මේ නව සමාජයේ නවරැල්ලට යන්න හදනකොට අපි ඔය බුද්ධ ජයන්ති ත්‍රිපදිච්ච પરම්පරාව සෑහෙන වගේ කියන්නේ. නමුත් ඒක හැම වෙලාවෙම අවාසියට හිටලා නැහැ. අපි තීරුම් ගත්තනම් මේ ලෝකෙ මේ තරම්ම තාක්ෂණේ වැඩෙන්න වැඩෙන්න ලෝක දූෂණේ වැඩි වුණා. තාක්ෂණේ වැඩෙන්න වැඩෙන්න පෘථිවි රත් වෙන එක වැඩි වෙන්න පටන් ගත්තා. තාක්ෂණේ වැඩෙන්න වැඩෙන්න ජනගහණය අසහන ගතිය වැඩි වෙන්න පටන් ගත්තා. පරිසර දූෂණය වෙන්න පටන් ගත්තා. උන්දලට පුළුවන් නම් මේක නතර කරන්න කියන්නේ. මේකේ වැරද්ද දැකලා නතර කරන්න කියන කාටවත් බෑ. බුදුමාකාර අබ්බැහියක් තියෙන. මේ අප්‍රමාදයෙන් ඉන්න එක නා කරන්නේ ඒවට සාදු කියන්නේ යන්නෙත් නෑ. ඒවා විතර වළක්වන්නත් බෑ. ඒවා යුග පෙරලි. Tamanda පුළුවන් නම් මෙවට සාදු කියලා අනුමೋದන් අනුමෝදන් වෙනව වෙනුවට තම පුළුවන් තරම් අර සබ්බපාපස්සා කරනම් කෙපිටට මේ අඩු ගන්න සීල ශික්ෂාව රැකගන්න උත්සාහ කරනවා නේද වැඩෙන බව තේරෙනවා නම් ඒකට අපි සාතනික වශයෙන් කියන්නේ සීලය අදි සීලයක් බවට පත් කරගන්න කියන හැම වෙලාවෙම සීලය ඇති සීලය හොඳයි අදි සීලය වඩා හොඳයි ඒත් හැමදාම කල්පනාකරනද අපි මේ ඉන්න මට්ටමේ තව ඉහළ සීලයකට යන්න මොන දේ බාධා කෙරුවත් ඒ කඩාගෙන යන පෞරුෂත්වය තමයි අපට අවශ්‍ය කරලා තියෙන්නේ එහෙම නැතුව සීලය අදි සීලයක් වඩපත් කරන්නේ නැතුව ඔය සමාධි ශික්ෂා පැත්තෙන් අපිට වැඩි ලකුණු ලබන්න අමාරුයි. අපි මේ දැනග රැකගෙන ඉන්න සීලය උනත් අපහසුයෙන් රකින්නේ අනේ කොච්චර අමාරුද කියලා බැලුවොත් ඒ කියන විපිලිසර බවම සමාධිය නාස්ති කරනවා. ඒක නිසා සරුවචාන්සේ සඳහන් කරනවා අවිප්පටිසාරත්ථා ආනන්ද කුසලානි සීලානි. ආනන්ද අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ කතා කරන මේ කුසල සීලය. ඒ කියන්නේ එnde end end අධි කුසලයට යන සීලය හිතේ විපිලිසරකම නැති කරනවා. ඉතින් අපි බොහෝම දුවගෙන ඇවිල්ලා රිට්‍රීට් එකට ඇවිල්ලා අරක කරලා මේක කරලා කියනවා මේ හිත මේම කලබලයි කොහොමද නැතර කරන්න කියලා. ඉතින් මේ භාවනාවේදී සමාධියෙන් ඇති වෙන මේ සමාධි ශික්ෂාව ලබනද මූලික සුසුකම වශයෙන් තියෙන මේ ශිෂ්ඨාචාරකම මේ සීතල ගතිය මේ සීලය නැතුව අපි ඒක බලාපොරොත්තු වුණාට ඒ බුරුම පඬිස්සාංශ කියනවා සීල ශික්ෂාවෙන් මේ හතරාකාර බය නැති කිරීම කියන රෝගේ නැති කරනවා. ඒ රෝ ඒ බය නැතිකරන්න ওই ලෝකේ තියෙන මොනම දෙයක්වත් කරන්න බෑ. කරන්න එකයි තියෙන තමන් ඊට වැඩිය සිල්වන්ත වෙන්න ඕන. සිල්වන්ත වෙච්ච ගමන් එයාට සංඝ සභාවක්, දේව සභාවක්, බ්‍රහ්ම සභාවක්, රජ සභාවක් කොහෙටවත් යන්න බයක් නැහැ. සීලවන්ත කෙනෙකුට කවදාකවත් බයක් නැහැ. අපේ දරුවන්ට අපි දෙන්න ඕනේ. ඒ දරුවන්ට පෞරුෂත්වය දෙන්න ඕනේ නම් වික්ත ප්‍රතිබල බව දෙන්න ඕන නම් ඒ දරුවට කියන්නේ ඔය කවුරුත් දෙන එකක් නෙමෙයි ඔක එන්නේ සීලෙන්. ඒ සීලවන්ත වුණා නම් රාජ සභාවට යන්න බය වෙන දෙයක් නැහැ. වික්තව ප්‍රතිබලව පපුව දාලා යන්න පුළුවන්. බ්‍රහ්ම සභාවකට, දේව සභාවකට, පඬිත සභාවකට ඕන තැනකට යන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ එවැනි සීලයක් දෙනවා වෙනුවට අපි මේ নানা ආකාර හැකියාවන් අරගෙන දුන්නට ඒ දරුවාගේ පෙළෙන ওই මානසික අසහනට උත්තරයක් හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා අප්‍රමාදී කියලා කියන්නේ අපිත් මේක පුළුවන් තරම් රකින්න ගමන් දරුවන්ට ශිල්ප හදාරන්න ඕනේ. දරුවන්ට ඒ තාක්ෂණය දෙන්න ඕනේ. දීලා තාක්ෂණය ගන්න අත වාහන රතක් වෙන්න දෙන්න එපා. වැද්දෙක්ගේ අතක් වෙන්න දෙන්න එපා. ම්ලේච්ඡයේගේ අතක් වෙන්න දෙන්න එපා. අයින්ස්ටයින් කිව්වේ තාක්ෂණය කියන්නේ ඉතාමත්ම තියුණු අවියක් හැබැයි අහුවෙලා තියෙන වාහනරෙක්ගේ අතට. අහුවෙලා තියෙන්නේ ම්ලේච්ඡගේ අතට කොහෙට වනවනවද දන්නේ. මේක තියුණු වෙන්න වෙන්න අතේ ම්ලේච්ඡ ගතිය වැඩි වෙන්න වැඩි වෙන්න බඳුරට දැලිපියා වුණා වගේ තමයි. ඉතින් ඒ නිසා අප්‍රමාදිත කියලා තියෙන්නේ මේවා ඒ තරම භයානක දේවල්. හැබැයි නිටතරම කරන දේ SMS slowly, mindfully, silently එනන්තම් කරන දේ ඔය වේගයේ ලෝකයේ අදවන්න ගියාට සාමාන්‍ය නැවතිල්ලේ සතියෙන් අඩු ශබ්ද ප්‍රමාණයක් ඇති කරම එහෙම නැත්නම් තමන්ගේ ශබ්ද වලට අහුම්කම් දෙගෙන යන්න ගියොත් අපිට මේ තරම්ම නම් සල්ලි හම්බ වෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. ලාභ සත්කාර නැති වෙන්න තියෙනවා. නමුත් අර විපිලිසරකම නැති ගතිය. සීලේ හම්බ වෙන පළවෙනි ආනිසංශය තමන් ගැන තමන්ට තියෙන විශ්වාසය. මං කාටවත් වද දෙන කෙනෙක් නෙවෙයි. පුළුවන් විදිහට අහිංසකව ජීවත් වෙන කෙනෙක් කියලා මේ අහිංසකම එනකොට ඒ හම්බ වෙන තෑග්ග දෙන්න පුළුවන් නම් දරුවෙකුට, යාළුවෙකුට, කැමති කෙනෙකුට ලොකුම උදව්වක් වෙනවා. නමුත් අද තියෙන ක්‍රමයේ හරීම අමාරුයි. මොකද ඒ තරම්ම මේ බුද්ධ ආගමෙන් කොහොමද මේ අප්‍රමාද පදේ අයින් කරුවේ? කොහොමද මේ බුදුහාමුදුරුවෝ කියපු මේ සද්ධර්මයෙන් සතිය කියන පදේ අයින් උනේ? ඒ වගේ තමයි මොකද්දෝ ලස්සනට ඔපමට්ටම් කරපු දෙයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒකේ හොන්දට සූක්ෂම සලකා බලලා තියෙන මේ අත්‍යවශ්‍ය කොටස අයින් කළා දාන්න. අයිර කොණ්ඩ කම් ගෙඩිය කොණ්ඩේ කඩලා දෙනවා වගේ. මේ වෙනුවට අපි තමනුත් වඩලා කාට හරි ඔය ඔක්කොම කොණ්ඩේතියෙදී කැවුමතියෙදී කොණ්ඩේ හදලා දුන්නා නම් ඒක නට තේරෙනවා පිරිච්ච ගතියක් එනවායි. ඒක නට තේරෙනවා ඒක සම්පත්‍ති කරගතියක් එනවායි කියලා. ඒ නිසා අප්‍රමාද ධර්මයට අගෞරව වෙන එනතන් සීලයට අගෞරව වෙන සීල ශික්ෂාවට අගෞරව වෙන මොන දේ තවල් කෙරුවත් රැ කෙරුවත් තවල් මිකිල් රැ දනියල් උනත් හදවට විරුද්ධව කරන්න බෑ. ඒක ඒ වගේම සීලය කියන්නේ ආචාර ධර්ම පද්ධතියක්. සමාජ ධර්ම පද්ධතියක් කද්දාවත් වසංගත බෑ. බෑමයි. කද්දාවත් බෑ. ටික කාලයක් පුළුවන්. නමුත් ටික කාලයක් ගියාට පස්සේ එක්ක පිළිකාවක් හැදෙනවා. එක්ක මානසික අසහනයක් යනවා. එක්ක තීජීවන අසහනයක්. ඊට මෙට වැඩි ලේසි මේ හෙලිකරනද අපි එකතුලා අපි හෙලි කරගන්නවා. නැලක මේ මේ අඩුපාඩුකම් තියෙනවා. ඒක දැන කෙරුව නොදැන කෙරුව වෙනම දෙයක්. අපි ඉස්සරහට නොකරන එකට අපි සාසනික කියන්නේ ආයති සංවරය කියලා. ආයති සංවරය තමයි සාසනික බබලන තැන. තම තමන්ගේ වැරදි දැනගෙන නොකරන අදිෂ්ඨානයක් ගන්න. එතකොට ලැබෙන වාසිය තමයි විපිලිසරකම නැහැ හිතේ. හිත කොකිත වෙන්නේ සලිත වෙන්නේ නැහැ. අන්‍ය විහිිත වෙන්නේ නැහැ. එතකොට වැඩක් කරන්න පුළුවන්. එතකොට ගොඩක් වැඩ කරන්න බෑ කියන ප්‍රශ්නකුත් තියෙනවා. ඒකට පස්සේ උත්තර දෙන්න පුළුවන්. නමුත් එක වැඩකට එක වැඩකට එක වැඩක් කරන්න ඉගෙන ගන්නකොට කරන කරන යනකොට තමන්න තේනවා යමක් පිළිවෙලට කරන්න පටන් අරගත්තට පස්සේ එක වැඩක් හරියට දන්නවනම් ඒකෙන් එන මේ කම්පට චංචල වේග නිසා අනිත් ඒවා එන්න පටන් අර ගන්නවා. ඒක නිසා අපිට එක දැනක ඉන්න පුළුවන් වෙයි. එක දිගට සක්මනක් කරන්න පුළුවන් වෙයි. ඒක ආරමුණක පවත් ගන්න පුළුවන් වෙයි. කරන දේක හිත තියාගෙන ඉන්න පුළුවන් වෙයි. ඒකත් එක සැරේට එක එක රැයකින් එක බණකින් එන්නේ නැහැ. ටික ටික ටික ටික নানা ප්‍රකාර අරමුණු දිගේ දුවන පිස්සු ඇඳුළු වඳුරෙක් වගේ තිබුණ මේ හිත ටික ටික ටික ටික එක අරමුණක එක ඉරියව්වක පවත්වන්න පුළුවන් ගතිය එනවනම් උදේට කල්පනා කරන මේ අවුරුදු 2600ක් පරණ සාසනයක අපි වැඩ කරන්නේ. ඒ නිසා අපිට ඔය බුදුහාමතුරු ඉන්න කාලේ ජේතවනාරාමේ කරපු විදිහට කරන්න බැරි වෙයි. ඒ නිසා බොහොම ඉවසිල්ලෙන් මේක කරන්න යනකොට තමයි තේරෙයි ඒ සමාධි ශික්ෂාව යම් වෙලාවක සමාධිය વિશેයි අප්‍රමාදය නැත්නම් අධිචිත්ත ශික්ෂාවට අපි යෙදিলা ගත කරන්න කිය ගම ඒ කෙනාට අර නීවරණයන් පහාණය කිරීම එහෙම නැත්නම් හිතට වද දෙන පරිඋත්ථාන මට්ටමේ කෙලෙස් දුරුවන් කිරීම තේරුණාට පස්සේ තේරෙනවා මේ ලෝකේ මිනිස්සුયો කී දෙනාද ඉන්නේ කියලා. ඉන්න හරියක් ඉන්නේ මේ කාමච්ඡන්දෙට දන හෝන දන උදව් කරන කට්ටිය. නැතුව බෑ කියන කට්ටිය. නමුත් මේ පුද්ගලයා කාමච්ඡන්දේ වෙනුවට චිත්ත ඒකාග්‍රතාවය කාමච්ඡන්දයෙන් ලෙඩේට චිත්ත ඒකාග්‍රතාව කියන බේත හොයන්න පටන් අරගා. ඊට පස්සේ ව්‍යාපාදේ කියන රෝගෙට මේ ප්‍රීතිය ඒකට කියනවා නිරාමිෂ ප්‍රීතිය කියලාත් කියනවා විවේකජම් පීති සුඛං කියලාත් කියනවා රූප සද්ද ගන්ධ රස විඳලා ලබන ප්‍රීතියක් නෙවෙයි රූපයන්ගෙන් සද්දයන්ගෙන් ගන්ධයන්ගෙන් රසයන්ගෙන් පහසයන්ගෙන් විවේක වීම සිතා ලබන්න පුළුවන් නිරාමිෂ ප්‍රීතියක් තියෙනවා ඕත් එන්ජ හොඳට තියෙනවා ඒක මේ තරඟ ජය. කවුරු හරි පුරුදු කරගත්තොත් ඇස් දෙක වහගෙන නිසද්ද තැනකට ගිහිල්ලා ඒකත් බෑ ඇත්තටම කාම භෝගයට ඒකවත් බෑ. එතකොට බය හිතෙනවා. ඇස් දෙක වහන්නත් බයයි. නිසද්ද තැනකට යන්නත් බයයි. දෝෂ තනිකන් දෝෂ එනවා. නමුත් මෙහෙම කරලා යම් වෙලාවක හිතියොත් බලන්න අරමුණක එක දිගට හිත ඒ සද්ද වේදනා හිතවිලි වලින් අයින් කරගෙන හිත යම් වේලාවක යම් ප්‍රමාණයකට කෙටි කාලයකට හෝ ඒකෝදී භාවයටපත් වුනොත් යාට තේරෙන පටන් අර ගන්නවා අම්මගෙන් බීපු කිරි වලටත් වඩා මොකද්දෝ පිරිච්ච ගතියක් තියෙනවා. මොනම දෙයකින්වත් ගන්න බැරි එකක්. මේ සල්ලි දීලා ගන්න බැරි සුපර් මාකට් එකේ ගන්න බැරි එකක්. ඉතින් ඒ නිසා ඇමරිකාවේදී කියනකොට එක්කෙනෙක් කියනවා ස්වාමීන් වහන්සේ ඇමරිකාවේ ගිහලා කවුරු මොන බිස්නස් එක කරා ඒ පරිභෝග කරන එක නයි බිස්නස් කරන එක නයි අනිවාර්යයෙන්ම ටැක්ස් ගෙවන්න ඕනේ. ඔය හැම දෙයකටම ටැක්ස් හොයලා තියෙනවා. යමුරු හරි ගිහිල්ලා නියම ධානයක් දීලා ධානසෝකයක් ගන්නලා මොනම දෙයක්වත් පාවිච්චි කරන්නේ නැතුව සැප විඳින්න පුළුවන් කියලා ඇමරිකාවේ කෙරනවා දැනගත්තොත් ඔය යක්කු ඕකට ටැක්ස් එකක් අහයි කියලා. දැන් යනවා රිසර්ච් ඔගයක් යනවා. ඒක ඔතෙන් දෙනවා හිතන්න වෙනකොට. යම් වෙලාවකට ෆන්ක්ෂනල් MRI ස්කෑන් එක ඇතුළට දාලා ඒකෙදී එක දිගටම ඒ කාර්මණක හිත පැවැත්වුවොත් ඒක විනාඩි 5න් 10න් 15න් මොනිට කරන්න පුළුවන් තරමටම මේ වේව් එක අල්ලගෙන තියෙනවා. කන්ට්‍රෝල් රූම් එකේ කන්ට්‍රෝල් රූම් එකේ ඉන්න කෙනාට කියන්න පුළුවන් මෙයාගේ හිත මෙන්න මෙතන යන්නේ කියලා. ඉතින් අපිට පේනවා මේක සුද්ධ පරිේශනයක් සුද්ධ විද්‍යාවක් කියලා. හිතාඳ වෙනකොට ධානයක හිටියොත් පළවෙනි ධානයට මෙච්චර ටැක්ස්. දෙවෙනි විචාර දෙවෙනි ටැක්ස්. තුන් මොකද මීටරකින් අල්ලන්න පුළුවන්. මේකද කියනවා බිස්නස් බුද්දිසම් කියලා. ඒක තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා යම් වෙලාවක කාට හරි කියන්න පුළුවන් නම් මේ අපි හම්බ කරපු සියලු වස්තු තියෙන තාක් කවදාකවත් හිත සමාධියකට යන්නේ නැහැ. මේ වයින් අයින් වෙලා සමාධියට යනවා කියන එක ඔක්කොටම හම්බ වෙන්නේ නැහැ. ගිය කෙනාට තේරෙනවා ඒ සමාධියේ ඉන්න වෙලාවේදී සතිය එක ගැම්මක් සමාධිය කියන්නේ මොනම සද්දයක් තිබ්බත් කරදරයි. මොනම රූපයක් තිබ්බත් කරදරයි. මොනම ගඳක් තිබ්බත් කරදරයි. මොනම රසක් තිබ්බත් කරදරයි. කය පොළවේ හැප්පිලා තියෙනවා කියලා දැනගත්තත් කරදරයි. මේ සියල්ලගෙම විවේක වෙන්න ඕනේ මේ සැප ලබන්න. ඉතින් මේකට තියෙන අප්‍රමාදයේ පසෙක තබා අපි මේ රූප බැලීමේ සද්ද හිමෙන් ගන්ධ රස පහත ලැබීමෙන් ලබන මේ සැප ඒකට ආමිෂ සැප කියලා කියනවා. ඒකේ තිරසනයි මනුස්සයගේ වෙනසක් නැල්ලු. ඒ දෙක අතින් ආහාර නිද්‍රා භය මේ තුනංච නරාණ මේතම් පශුර් සමානහ ධර්මේන තේෂා මදිකෝ විශේෂා ධර්මේන හීන පශුර් සමාන කියලා බුදුහාමර පහළ වුණාට පස්සේ සලෝකාරය ලියනවා මේ මනු මේ ලෝකයේ ආහාර හැවීම අතින් නින්දට තැනක් සුඛෝභෝගී තැනක නිදා ගන්න තැනක් අතින් බයට নানা ආකාර උපකරණ හොන අතින් සහ මෛතුන සේවනය අතින් පශු කියලා කියන්නේ හරකට නැත්තම් සත්තුන්ට මිනිසයයි සමානයි ආහාර නිද්‍රා භය මේ තුනේ ධර්මේන තේෂා මදිකෝ විශේෂා. මිනිස්යාට තියෙනවා මින් යහට ගිය ධර්මයක් නිර්ාමිෂ සැපේ කියලා එකක්. එයාට පුළුවන් මේ ඔක්කොගෙම වෙන් වෙලා අමුතුම ක්‍රමයකට ප්‍රතිපදාවෙන් එහෙම නැත්නම් මේ සමාධි ශික්ෂාවෙන් සමාධිය විසිපර තියෙන අප්‍රමාදයෙන් මේ විවේකයේ ගන්න. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙක් ඒක දැකලත් නැත්නම් විඳලත් නැත්නම් ධර්මේන හීන. ඒ කියන්නේ සමාධි ශික්ෂාවක් කරලා නැහැ. සමාධිය විඳලා නැත්නම් ධර්මේන හීන පශුර සමානයි. ඉතින් ආයෙත් හරකෙක් තමයි. ඒ ආයෙත් තිරසනේ තමයි. ඒක බුදුරජාන් වහන්සේගේ පොඩි කිට්ටුවෙන් යන පාඩයක් තියෙනවා. කෙසේ නමුත් මෙන්න මේ විදිහට බලලා අපිට මේ ලැබිච්ච මනුස්සාත්ම භාවය සීල ශික්ෂාවෙන් නතර කරන්නේ නැතුව ඒක ආදි සීල ශික්ෂාවට ගෙනිලා අප්‍රමාදයේ එතෙන්ට ගෙනියලා ඊට පස්සේ සමාධි ශික්ෂාවට නංගවලා ඒකට චිත්ත භාවනාව කියලා කියනවා. ආදි චිත්ත භාවනාවට ලං වෙනකොට පේනවා මේ රූප ධ්‍යාන විතරක් නෙවෙයි අරූප ධ්‍යාන වලටත් යන්න පුළුවන්. අරමුණකට හිත දැම්මම පස්සේ අරමුණ සියුම් කරන්න විතරක් නෙවෙයි අරමුණ සම්පූර්ණ කියවෙනකයි යන්න පුළුවන්. ගියාට පස්සේ සතිය පවත් ගන්න පුළුවන්. එතකොට තමයි තේරෙනවා මේ වෙලාවේ නිකන් හරියට අවකාශයේ ආලම්බණේ වෙච්ච අවලම්බණේ වෙච්ච එකක් වාගේ හිත කොතන තියනවද දන්නේ නැහැ. එහෙම නැත්නම් අනාරම්මන සතියක් සහ අනාරම්මන සමාධියක් එන්න පටන් ගන්නවා. අරමුණක තිබිච්ච සතිය අරමුණක තිබුණු සමාධිය ඒ අරමුණ දැක දැක දැන දැන ගෙවම් කරනකොට ගෙවම් කරනකොට ඒ යෝගාවචරයට එනවා පෞරුෂත්වයක් අරමුණක් නැතුව මේක පවත්වන්න පුළුවන්. අර අරමුණක් නැතුව මේක දැනේ සමාධියක් පවත්වන්න පුළුවන් කියලා. ඒතකොට තේනවා එවැනි තත්වයක ඉන්නකොට කොයි අරමුණත් 63ක් වැටුණා වගේ ඉද්දනවා, කුප්පනවා, චංචල කරනවා, ඉන්ජන කම්පන ඇති කරනවා. ඒ තේරම කෙලස් වෙනවා. ඒ වෙලාවේදී අයින් වෙච්ච තරමට සැපක් තියෙනවා. නමුත් ලෝකේ කියන්නේ මොකද්ද? අපි අයින් කරන වෙනකොට මේක බදා ගන්නවා. රූප ගොඩක් බදා ගන්නවා. ටීවී එකක් ඕන එක black and white නෙවෙයි colored වෙන්න ඕන ඒක 3 dimensional වෙන්න ඕන. එතකොට ඕනේ channel එකකින් ඕනේ රූප වාහිනී වෙනවා. වැක්කිරෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ශබ්ද වාහිනී වැක්කිරෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ගන්ධ જાති, රස જાති, පහස જાති එකතු කරන ගුබ්බෑයමට තමයි ගීකේ කියලා කියන්නේ. ගිහිගිය හදාගෙන තියෙන අපිට ඔන්න ඔය ටික ඔක්කොම එකතු කරලා තමන්ගේ වශයේ පවත්වාගෙන යන්න. ඉතින් එහෙම තැනකට ගියාට පස්සේ එන ভাইබ්‍රේෂන් එකයි මේ වගේ මොනවාක්වත් ඒව නැත්ැනකට ගියාම එන එකයි මහ ලොකු වෙන සත්‍යය. මේක තමයි ශූන්‍යාකාරය කියලා බුදුහාමුදුර සඳහන්. ගහක් මුලට යන්න කැලේට යන්න. නමුත් ගහක් මුලට යෑම සහ කැලේට යෑම වනචර වීමක් කියලා නිකේ. වනචරයි. අපි නැවතත් ආයේ මේ රටේ මිනිසුන් නම් අවුරුදු 200කට වැඩි ඉතිහාසයක් නැහැ. ඔස්ට්‍රේලියාවටත් නෑ උන් හිටිය වනචරව තමයි. දැන් තමයි අපිටත් උඩින් ගිහිලා තියෙන්නේ. උන්ට කිව්වොත් එහම ආයෙ කැලේට ඵලයන් කියලා උන් කියයි අයියෝ චි. ආයෙ සරක් ඇබරිජන් වෙන්න හදනවා කියලා. බුදුහාමර කොහෙද ගියේ? රජගෙන් අතහැරලා. කැලේට තමයි. මොකද ඒකේ ඔය ඔය වාහිනී නෑ. මොනක්වත් වැක් කරෙන්නේ නැහැ. හැබැයි ඒක කරදරයක් කරගත්ත කෙනාට, ඒක පාළුවක් කරගත්ත කෙනාට, ඒක දඬුවමක් කරගත්ත එක්කනට ඔය චිත්ත භාවනාව පිළිබඳ දැඩි අප්‍රමාදයට යන්න හම්බ වෙන්නේ එයා අප්‍රමාදයට ගෞරව කරන්නේ නැහැ ඒ වගේම මේකේ ප්‍රතිෂ්ඨාවක් ලබන්නෙත් නෑ රූප ශබ්ද ගන්ධ රස වල ප්‍රතිෂ්ඨාව ලබනවා. ලබන හැම වෙලාවෙම අප්‍රමාදයට යම් ප්‍රමාණයක ගෞරවයක් සිද්ධ වෙනවා. ඊට පස්සේ එහාට ගිහිල්ලා අපි ප්‍රඥා ශික්ෂාව කියන එක ගත්තොත් මේ සමාධියෙන් ඇතිවෙච්ච මේ සාන්තකර භාවය ඒ ඇති වෙන සාන්ත සුන්දර භාවයත් ඇලීමක් ඇති කරගන්න නැතුව ගැටීමක් ඇති කරගන්න නැතුව එහෙම නැත්නම් අපි කියමු කාට හරි හොඳටම විවේක තැනකට හිත ගෙන යන්න පුළුවන් වුණා. එහෙම නැත්නම් සමාධිය තත් අරමුණ ගෙවම් කරලා ඉතල විනාඩිය දෙක ඉඳලා පස්සේ පැය භාගෙ පැය හැම එක පැය කහමාර වගේ ඉන්නකොට එයාට තේරෙනවා මේක භාවිත කරන්න කරන්න කරන්න අපිට ඒ රූපේකින් කිපෙන්නේ නැති ඉන්ජන කම්පන ප්‍රපංචන නැති තැනක ඉඳ ඒක කාලයත් එක්කම තමයි පුරුදු වෙන්න ඕනේ. පුරුදු වෙනකොට ඕනම කෙනෙකුට හිතන්න පුළුවන් මේක තමයි ශාසනික කෙලවර. එහෙම නැත්නම් යන්න පුළුවන් ඉහළම කෙලවර කියලා. ඉතින් ඉතින් මේ ආනන්ද සප්පයි සූත්‍රයේදී එතෙන් යනකම් බුදුහාමුදුර ලස්සනට පාර පෙන්වුවාට පස්සේ ආනන්ද හාමුදුරෙන් අහනවා ආනන්ද ආනන්ද හාමුදුර අහන බුදුහාමුදුරන්ගෙන් ස්වාමීන් වහන්සේ මෙතනද නිවන කියන්නේ නැත්නම් මෙතෙන්ද නිවන දකින්න පුළුවන්ද කියලා. ඊතර බුදුරජාණන් කියනවා සමහරව මෙතනදිත් නිවන දකින්න සමහරව දකින්නේ නැහැ. එතකොට ආනන්ද හැමදාම තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ මට දැන් අරමුණක් අරගෙන අරමුණක් ගෙවෙනකම භාවනා කරලා ඒ ඇති විවේකය ඇති වුණාට පස්සේ මේකම සමහරකට නිවනට ප්‍රමාණවත් වෙනවා සමහරකට නිවනට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඉතින් ඔබ වහන්සේ දැන් මේක ප්‍රමාණවත් වෙන්නේ නැති වෙන්න හේතුව ඇයි මේ සමහරක් නිවන් දකින්න සමහරක් නැති කියලා අහනකොට බුදුරජාණන් සඳහන් කරලා තිනවා මේ ඇතිවෙච්ච සාන්ත කර තත්වයට හිත බැඳුනා නම් නිවන් ලබන්න බෑ. මේ සාන්තකර தත්වයක් ගන්න පුළුවන්. ඒ සාන්තකර தත්ත්වයේ තිබුණත් නැතත් සමහිත පවත්වන්න පුළුවන් තැනට යන්න අපිට මේ තතතාවය කියන එක අඳුරලා දෙන්න. තථාගත කියන தත්ත්වය අඳුරලා දෙන්න. නොසලින මනස කියන එක අඳුරලා දෙන්න. කම්පන වෙන අෂ්ටලෝක ධර්මයේ කම්පන වෙන මනස කියලා කාඳුරලා දෙන්න වෙනවා. ඒක ඔය තාර්කික මනසේ ඉන්න කෙනාට කවදාකවත් තේරෙන්නේ නැහැ. ඒ නිසා අපිට දන්න දෙමලෙන් කිව්වොත් අපි යම් වෙලාවක ඉගෙන ගත්තයි කියලා හිතනද ඔය කියන මොනවත්ක්ත්ම නැති එහෙම නැත්නම් අරමුණක් නැතුව හොඳට අරමුණ තිබිලා ගෙවම් කරලා එතෙන්ට පුළුවන් තත්වයක් ඒක ඇත්තටම ප්‍රතිපදාවේ දියුණුවක් ඒක ඇත්තටම කෙලෙස් ඇහෙන ප්‍රමාණයක් කපහැරීමක් ඒක ඇත්තටම ශූන්‍යතාවයක් ඒක ඇත්තටම මේ අපි මේ මම මේ මාගේ කියා ගන්න දේ පිටි එකක් වගේ බැලීමක් ආන්නේ බලනකොට ඒකේ නා ඒකට බැඳුනොත් ඒක මම උපයාගත්ත දේ මේක මමය මේක මගේය මේක මගේ ආත්මය කෙරුවොත් සද්දයක් ඇහිලා මේක හැල හැප්පිච්ච ගමන් එයා සද්දට ද්වේෂ කරනවා අර තිබිච්ච විවේකයට ප්‍රේම කරනවා. එතකොට ආයසයක් මනාපමනාප දෙක පහළ වෙනවා. වේදනාවක් ආපු ගමන් වේදනාවට අමනාපේ පහළ වෙනවා තිබිච්ච දෙයට මනාපේ පහළ වෙනවා. හිතවිල්ලක් ආපු ගමන් හිතේට අමනාපේ පහළ වෙනවා මේකට මනාපේ පහළ වෙනවා ආයෙසරයක් මේ ඇති කරගත්ත භාවනාවෙන් ඇති කරගත්ත මේ මධ්‍යස්ථානයේ නිසාම මනාපමනාප ඇතිවෙන්න හේතු වෙනවා මොකද මේකට තියෙන අභිරුචි නිසා නිසා මේක භාවනාදී ඇති කරගත්ත අඩයක් විතරයි මේක ලැබුණත් හොඳයි ඒකට බාධා කරන දෙයට කිපෙන්නත් ඕනද නැහැ. ඒ දේ ආවට පස්සේ ආයෙසරයක් ඒක මත භාවනා කරොත් මට මෙතෙන්ට යන්න පුළුවන්. ඒ නිසා හිතන රක් කරගන්න නැතුව මෙතෙන් ගියාට පස්සේ මහා බරපතල කරදර එන්නේ නැහැ. එන කොයි දේ ආවත් ඒකට වෛර කරන්නේ නැතුව සද්දයක් ආවනම් සද්දදී පොඩ්ඩක් වෙලා බලන ඉන්න. එතකොට ආයේ සද්ද නැති වෙලා ඔය එතෙන් යනවා. වේදනාවක් එයි. වේදනාවක් ආවට පස්සේ ඒක නැති වුණාට පස්සේ මෙතෙන්ට යනවා. හිතවිල්ලක් එයි. හිතවිල්ල නැති වුණාට පස්සේ ඔතෙන්ට යනවා. එතකොට මේ යෝගාවචරයට තේරෙනවා තමන් බලන්නේ මේ විවේකේ නම් තමන් බලන්නේ මේ හිතන නම් ශබ්ද වේදනා හිතවිලි අතරමැද හැම වෙලාවෙම එයා ඉන්නවා. ඕනේ නම් සද්ද නොබල මේක දිහා බලන්න පුළුවන්. ඕනේ නම් හිතවිලි නොබල මේක දිහා බලන්න පුළුවන්. ඕනනම් වේදනාව නොබල මේක දිහා බලන්න පුළුවන්. ඒ තරමට මේක වශී කරන්න. ඒ තරමට මේක සිද්ධි කරන්න ඕනේ. කරලා කරලා කරලා බලන්න පේනවා කිසිම කරදරයක් කිසිම කෙලෙසයක් අඛණ්ඩව දිගට එන්නේ හැම තැනකදීම කඩතොළු ඒ හැම කඩතොල්ලකම හිස්තන තියෙනවා. ඒ කඩතොල්ලකම ශූන්‍යතාවය තියෙනවා. බුදුහාමුදුරෝ දේශනා කරනවා මහා ගැඹුරු මුදී උඩ වතුර මට්ටම මේ සුළඟට බඩදියට බාදියට සුනාමි වලට කැළඹෙනවා. යටම මට්ටම පිංගල තිමිංගල ආදී විශාල මච්චු නිසා කැළඹෙනවා. මැද හරිය කවදාවත් කැළඹෙන්නේ නැහැ කියලා. Tamanට බලන්න ඕනේ මැදට හිත යොදවුවා නම් කැළඹෙන්නෙම නැහැ. නමුත් අපේ හිත නිතරම කැමැති අර චංචල වෙන මතු පිට හිතටයි. අර අඩියෙම තියෙන තිමිර පිංගල ආදී මත්ස්‍යයන්ගේ කැළඹෙන එකටයි ඌවට තමයි නව කතා ලියන්නේ. ඕකට තමයි ටෙලි නාට්‍ය හදාන්නේ. ඕකට තමයි අපි নানা ආකාර කතන්දර ගොතන්නේ. ඕනේ නම් මොහොතේ තුනම තියෙන ඕනම වෙලාවක තමන් කොතැනද බලන්නේ ඒ තැන තමන්ට ලැබෙනවා. ඒ නිසා දවසකට අපි කතා කරන දේවල් වලදී බලන්න කොච්චරක් අප්‍රමාදයට සම්බන්ධ කතා කරනවද කොච්චරක් වැරදිච්ච, පෙරදිච්ච, රැවටිච්ච ගැන කතා කරනවද කියලා. අපි කාටද ඡන්දෙ දෙන්නේ කියලා. අපි මොකටද ආවඩායි බෝන් කියන්නේ කියලා. මොකද්ද සමාදන් වෙලා ඉන්නේ කියලා. වැරදිච්ච ටික විතරයි. මෙන්න මේ විදියට මේ අප්‍රමාදයට අගාරව කරන එක්කන අපතිස්සාව තියෙන එක්කන මේ කොච්චර જાති දුන්නත් කෙලේශෙම තමයි ගන්න. හරියට බල්ලෙක් කොච්චර කැම જાති දුන්නත් මිනිස්සෙක් වසුරු හෙලපතනක් තිබුණොත් ඒකට ගිහිලා පොඩ්ඩක් කාලා ඉන්න ආසාවක් තියෙනවා. එම් බල්ලට ඒක තේරි ගිහිලා ඉව කරලවත් ආවේ නැත්නම් නිකන් ඉසෙ එකක් වගේ. මේ ඉසාර කක්ක ටික පොඩ්ඩක් ඉව කරලා හරියෙන්න ඕනේ. එහෙම තමයි අභාවිත මනස. ඒක නිසා බුදුරජාණන්සේ සඳහන් කරනවා දිසෝ දිසං යන්තං කෛරා වේරී වාපන වේරිණං මිච්ඡාපන හිතන්ති චිත්තං පාපියෝනං තතෝ කරේ මේ දීල පනවලා තියෙන දේෙන් Tamange හිත කොච්චර නොසණ්ඩාලද ඒ නොසණ්ඩාල දෙයට අදාළ දේ ගන්නවා මිස එතන තියෙන පිරිසුදුකේ පේන්නෙත් නැහැ දන්නෙත් නැහැ පරාසයක් තියෙන බවක් දන්නේ ඒක නිසා වරදියට පිටගත්ත හිත හොරේ හොරේකට කරන්න පුළුවන් කරදරේ කරනවා හතුරෙක් හතුරුට කරන්න පුළුවන් කරදරයක් තියෙනවා කරනවා තමන්ගෙම වරදොල පිරගත්ත හිත ප්‍රමාදයටපත් වෙච්ච හිත. ඒ ඕනෙම දී ඇති චිත්තක්ෂණයක බලන්න මොනේ පරාසෙම තියෙනවා. පරියන්කෙට ගිය ගමන්ම ওই තියෙන හුෂුණ්‍යතාවය තියෙනවා. පරාගෙට ගිය ගමන්ම ওই කියන විවේකෙත් තියෙනවා. නමුත් අපේ හිත අල්ලන්නෙම අර කරදර කම්කටොළු දේවල්. කමන්නේ. ඒක තියා බල්ල බල්ල බල්ල ඒක තුනී වුණාට පස්සේ ඔන්න අපිට යන්න පුළුවන්. අර ඊට පස්සේ විවේකයම වේවා කරදර නොවේවා කිව්වොත් එතනත් මනාපමනාප දෙක එනවා. කරදරත් එන්න කියන්නේ අවිල බලන්න කරදර වලට දිගට කරදර කරන්න බෑ. ඒගොල්ලෝ ටික වෙලාවක් ඒ සින්දුව කියලා නටල නාඩගම කරලා යනවා. ගියාට පස්සේ ආයෙ විවේකේ තියෙන. අන්න එතෙන්ද ගියාට පස්සේ මේ විවේකේ හොයාගත්තු විවේකයටත් ඒක බාධා කරලා දෙයටත් සමහිත දාන එකට අපි කියනවා නැත්නම් අරසකාරිය කියන්න පුළුවන් ප්‍රඥා ශික්ෂාවක්. විපස්සනාව කියලා. ඒ නිසා අර දෙකට පස්සේ තමයි මේක හම්බෙන්නේ. ආන්නේ විදිහට ඒක පුරුදු කරන්න ගියාට පස්සේ ආට තේරෙනවා කරදර නැත්තම් විවේකේ වටිනාකමක් නැහැ. විවේකේ නැත්තම් කරදරේ කරදරයක් නෙමෙයි. මේ දෙක සාපේක්ෂයි. කරදර තිබුණොත් තමයි දන්නේ කරදරේ නැත්තනක තියෙන වාසිය. කරදර නැති වෙලාවේ කරදර නැතිකම අත්සද ආස්වාද කරන්න බෑ. බුදුරජාණන්සේ සඳහන් කරන අවුරුදු 6ක් යනකම් ළමයාගේ හිතේ ඉපදිච්ච ගමන් කිසිම කරදරයක්. නමුත් කවදාකවත් ඒක සමාදම් වෙන්නේ නැහැ. එයා දන්නේ මගේ හිත කරදර නැතිව කියලා. මොකද එයා කරදර තිබුණා තිබුණා නම් මේ පටි පරිසරයෙන් එන දේවල් වලින් ආවනම් තියනනේ මොන කරදරයක්ද මේ? කරදර නැත්නම් හොඳයි කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ අවුරුදු 6 වෙනකන් ඒ ළමගේ හිතේ ඒ නපුරු ඡණ්ඩ පරුස ගතිය නැති අහිංසක වුණාට කවදාවත් ඒක සමාදම් වෙන්නේ නැහැ. දැන් අපිට වෙලා තියෙන අපිට ඇති වෙන්න කරදර තියෙනවා. බුදුරජාණන් කියනවා අන්න මන් දෙන්නම් ඔබට යකදාවක්, මන් දෙන්නම් කඩුවක්, මේ රත් වෙච්ච පීයක්, ඔය බටර් කෑල්ල කප්පන් අඩියට මැනකම්. බලපන් ඕන වෙලාවක අඩියේ තියෙන විවේකත. මේ විවේකතන ඔබට වටිනකම තේරෙන්නේ මේ කරදර නිසායි. කරදර නැතුව කොහොමද විවේකයක වටිනාකම? විවේකයක වටිනාකම කරදරයක් විවේකයක වෙනසක් තේින කොහොමද කරදර නැත්තම් ඒ නිසා අපිට මේ පැමිණෙන හැම කරදරයක්ම අපිට මේ ලබන්න තියෙන නිවනක එහෙම නැත්නම් විවේකේ ඒක වටනාකම් පෙන්වනවා. ඉතින් අපි පටන් ගන්නකොටම කරදර වලට නොදකින්න ඔපතන් කියාගෙන පටන් අරගත්තොත් ඉතියා හැම වෙලාවෙම කරන්නේ ඒ කරදර වලට වෛර කිරීම හරහාම ද්වේෂ චර්චාවක් ගත කරලා කවදාකවත් විවේකේ ලැබුණත් කතා කරන්නේත් නැහැ. කතා කරොත් කතා කරන්නේ වැරදිච්ච ටික විතරයි. ඒ නිසා බුදුරජාණන්සේ සඳහන් කළ තියෙනවා මේ මිනිස්සෙක් නොත්තකින් ඔපතන් නොදොමකින් කියලා පැත්තකට වෙන්නේ. පුත්තජනයා කතා කරොත් මොකක්වත් බලාපොරොත්තු වෙන්න බෑ. මොකක්වත්ම කියන්නේ කියන්නෙම වැරදිච්ච දේවල් ටික. ඒ මනුස්සයා හිතන්න කවදා හරි සුභ පරමාහම්බික වේමෙත්තා චේතෝ වේමුක්ති කියන විදිහට මේ ජීවිතේ සුභ පැත්ත ඔබට කොච්චර කරදරනකට ඔබට අප්‍රමාද වෙන්න පුළුවන්ද? ඔබ කොච්චර වෙනවද ඔබට සතුටුමත් වෙන්න පුළුවන්? බලපන් සතුටුමත් වෙලා එක චිත්තක්ෂණයක් වෙනකොට ඔච්චර කරදර හිතන මේ සති චිත්තක්ෂණ කොච්චර වටනවද කියලා. කවුද ඔක වළක්වන්න තියෙන්නේ කියලා ඒකේ අර හොඳ පැත්ත පෙන්වලා දෙන්න පුළුවන් නම් අන්න බුද්ධෝත්පාද කාලය වෙනවා. අන්න සාසනයක් කියනවා. අන්න අපි ප්‍රතිපදාවක් කරනවා. ඒ දේ කරලා බලන්න කාට හරි පුළුවන්ද කියලා මේ අප්‍රමාදය පචකරන්න නෑ කියන්න බොරු කරවන්න කද්දාවත් බෑ. සතිය කවදා හරි පුළුවන් ද බලන්න නෑ නෑ මේ වැඩේ කරද්දී නම් සතිය කරන්න බෑ කියලා කියන්නේ. පටන් ගන්නකොට ටිකක් අපහසුකමක් තියෙනවා. කරගෙන කරගෙන ගියාට පස්සේ ඔය අපි දවසේ කරන හැම කටයුත්තක්ම සතියෙන් කරන්න පුළුවන්. ඒ නිසා ඔය අයර්ලන්ත ජාතික කාන්තාවක් බෞද්ධ නෙවෙයි. ඒ ගොඩක් කල් කවුන්සලින් කරලා ඔක්කොම කරලා කියනවා born to be free. මම මේ ජීවිතේ ජීවත් වුනේ නිදහස් වෙන්න. මම ඒ ගෙනකොටම ගෙනාවු නිදහසක් මේ තියෙන්නේ මේ අම්මලා තාත්තලා ඔලුවට දාපු කරදර ටික තමයි අපිට තියෙන හෙනේ. එහෙම නැත්නම් අපි මේ ඇති කරගත්ත සංස්කෘතිය, අපි මේ ඇති කරගත්ත සදාචාරය, අපි මේ ඇති කරගත්ත මේ සමාජශීලී ගතිය දැන් කඹුරන ධර්මයක් වාටපත් වෙලා. උඹට ඕන නම් කැලේට යන්න පුළුවන්. උඹට ඕන නම් ගහක් මුලට යන්න පුළුවන්. උඹට ඕන නම් ශූන්‍ය ගාට යන්න පුළුවන්. ගිහිල්ලා බලපන්. මොකද වෙන්නේ කියලා. ඒ මිනිස්සයා ඒ පොතේ කියනවා උප්පත්තියම අපිට මේ නිවන හිතේ තියෙනවා. නමුත් අපි නිතරම සමාදන් වෙන්නේ කතා කරන වැරදි ටික විතරක් නිසා අර නිවනට ඉස්මතු වෙන්න ඉඩ දෙන්නේ. නමුත් යම් දවසක කවුරු හරි තේරුම් ගත්තොත් මේ සතිය කියන එක තමයි අප්‍රමාදය කියන එක වඩන්න තියෙන දෙයක් මේක සතිය තියෙන එකක්. ඒ දන්නේ නැතිකමයි තියෙන්නේ. ඒකට සම්පජඤ්ඤය ඕනේ. මම මේ වැඩේ කෙරුවේ සතියෙන්ද නැද්ද කියලා සතිය නෙවෙයි කියලා හිතන්නකො කොහොමද දන්නේ සතිය නැත්තම් සතිය නෙවෙයි කියලා. කරන ඕනම වැඩක් බලන්න ආනාපානෙ ඉන්නකොට ඉන්න බව දන්නවා ඒත් සතිය. ආනාපානෙ නැති බව දන්නවා නම් ඒ තියෙන සතිය තියෙන්න eBay. මොකද එතෙන් කවුරක්වත් යන්නේ ඒගොල්ලෝ කියන නෑ නෑ සතිය බොහෝම අමාරු දෙයක් කියලා ඒක නොකෙරෙන වෙදකමක් බවට පත් කරගෙන තියෙනවා බුදුහාමුදුරෝ දේශනා කරනවා සති තු මේ සතාධිපතිය සබ්බේ ධම්ම මහන්නේ බල කැමැති වුණත් අකමැතුවත් හැම ධර්මතාවෙම සතිය තියෙනවා. ඒ නිසා අභිධර්මයට යනකොට අටුවාවට යනකොට කියනවා නෑ නෑ සතිය තියෙන්නේ සෝබන චෛත්‍යකවල විතරයි කියලා. ඒක නිසා සතිය තියෙන්න බෑ වැරදි කරනකොට. මොකද ධම්මික හමුදුර මට කියලා දුන්න දේ තමයි උන්ටටම බලපං උඹට හොන්ටටම සතිය පිටන්නේ වර්ධින වෙලාවට. භාවනා කරනකොට වේදනාව වෙනකොට බලන්න වේදනාව ආපුවම හොඳටම දන්නවා ඵලයන් කිව්වත් හිත යන්නේ අතීතෙට. ඵලයන් කිව්වත් අනාගතෙට යන්නේ. ඵලයන් කිව්වත් වෙන කෙනෙක් ගාවට යන්නේ. ඵලයන් කිව්වත් වෙන තැනකට මේ ඇවිල්ලා කරදර කරනවා. හිතවිලි එනකොට බලන්න ඵලයන් කිව්වා සත්‍ය කඩාන යන්නේ. ඉතින් අපි මේ හැම දෙයක්ම කියනවා බලන්නකෝ භාවනා කරනකොට වේදනාව එනවනේ. භාවනා කරනකොට හිතවිලි එනවනේ කියලා මෙවට චෝදනා කරන වෙනුවට මේ සතිය තියෙන නිසා වෙන දෙයක් නේද කියලා තේරුම් ගන්න වෙලාව එනකොට එයාව විසුද්ධි හතෙන් සෑහෙන විසුද්ධි ගානක් ලැබලා. එයාට ඒක තේරුම් කරලා දෙන්න අමාරුයි. අනිතරම කියනවා නෑ නෑ නෑ මට භාවනා කරන්නම් කිසිම වේදනාවක් කිසිම සද්දයක් කිසිම හිතවිල්ලක් නැතුව තියෙන්න ඕනයි. එයා කියනවා මේ මට ඩ්‍රයිවිං පුළුවන් පිට්ටනියක කියලා. වංගු තියෙන පාරක බෑ සෙනක ඉන්න පාරක බෑ බත් නැත්නම් ඉතින් ඕක චිම්පන්සියෙකුටත් පුළුවන්. එතනින් තමයි පටන් ගන්න. හැබැයි ඊට පස්සේ වාහනේ වංගු හරවන යන්න ඕනේ. අනික වාහනේ එනකොට මිනිස්සු එනකොට අප්ප ගන්න නැතුව යන්නේ කියලා මේකේ තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ භාවනා මධ්‍යස්ථාන කියන්නේ chimpanzeeන්ගේ වැඩක් නෙවෙයි. අපි මේකෙදි යම් යම් පහසුකම් ටිකක් දීලා තියෙනවා. ඊට පස්සේ පුරුදු කරන්න. පුරුදු කරගෙන ගියාට පස්සේ ඒ පුරුදු කිරීමේ හැකියාව ගන්න. කොයි දේතියෙදි සතිය වඩන්න ඕන කියන ගතියේ කවදා හරි කාට හරි තේරෙනයි කිය. ඒ ගතිය තියෙනවද අහන්න පිරිමි ගතිය ගෑනු ගතිය. ඒ හොයන කමේ තියෙනවද බලන්න වයසක බලපෑමක්. ඒ හොයන ගතිය තියෙනවද බලන්න උගත් නුගත් බලපෑමක්. ඒ හොයන ගතිය තියෙනවද බලන්න පොහසත් දුප්පත් බලපෑම අද බරපතල විදිහට ප්‍රශ්න කරන එකට බෞද්ධෙක් වෙන්න ඕනද කියලා. මගේ අත්දැකීම හැටියට ඒක තේරුම් කරලා දෙන්න බැරිම ජනතාව තමයි බෞද්ධය. වෙන ඕනම කෙනෙකුට කිව්වත් මෙන්න බුදුහාමරෝ මෙහෙම එකක් කියලා තියෙනවා. කරන දෙයක් එලඹ සිටියෙන් කරපන්. ඒ නිසා ලයිට් එක දාගෙන වැඩ කරපන්. ඉච්චරයි. කන්තුරේ අත ගන්න එපා. නැත්තම් බුක් කීපින් තියාගන්න. පොත්ත බීමක් තියපන් කිව්වොත් එහෙම තියෙනවා. පැහැදිලිවම ලයිට් එක දාගෙන වැඩ කරනකොට අනතුරු අඩුයි. පොත්ත බීමක් තියෙනවා අනතුරු අඩුයි. ආනේ කරන්න යනකොට බෞද්ධයාට වෙලා තියෙන මේ අප්‍රමාද ධර්මයේ පැත්තක තියලා මේ මොනවද එකක් ඉදිරියට ගන්න ගිහිල්ලා ඒක මේ කියනකොට මම දන්නවා තරහ වෙනකල මේ පවු නොකිරීම පැත්තක තියලා පිං කිරීමක් පටන් ගත්තා. ගුණා පතර දාලා කරත් ඉස්සරහට දැම්මා. දාපු ගම ගුණාට රිවර්ස් ගියර් නැහැ. ඌ දන්නේ ඉස්සරහට හදින්න විතර ඊට පස්සේ කියනවා හරවගත්ත නම් අනේ පැත්තට බම්බු ගහපන් කියලා. ඉතින් මුළු ඔක්කොම ගොනා කුරේ කෙවිල වගේ භාගයට ගොනා යන්නේ අඩමණට ඊට පස්සේ ඉතින්. ඊට පස්සේ ඔය ලාඩම් ගැවට හරිනොයි. පොඩ්ඩක් ගොනා ඉස්සරහින් තියන අප්‍රමාදේ දෙන්න ඉස්සරහට සතියේට මේ টොප් එකට ගමන යනවා. මන්දර මම අවුරුදු 20ක් යන හපලා බල්ලයි මම මේ කතා කරන්නේ. ඒ නිසා කාට හරි කටයුත්තක් කරනකොට අප්‍රමාදේ හොඳට දැනගන්න. ප්‍රමාදයට හොඳට දැනගන්න. පටන් ගන්නකොට ප්‍රමාදයට ඉඩ තියන්න බය වෙන්න එපා. මේ දැනගන්න. මම මේකට ගෞරව කරනවා. මොකටද අප්‍රමාදයට. ප්‍රමාදේ ආපුවාම කලබල වෙන්නේ මට ඊගාව චිත්තක්ෂණේ මම ආයෙත් අප්‍රමාද වෙන්න බලනවා. ඊගාව අවස්ථාවේ මම ආයෙත් අප්‍රමාද වෙන්න බලනවා. ප්‍රතිෂ්ඨාව ගන්න මම ප්‍රමාදේ. ප්‍රමාදේ තියෙන නිසා තමයි අප්‍රමාදේ තේරෙන්නේ කියලා. මෙන්න මේක තේරුම් කරලා දෙන්න පුළුවන් වුණොත් ඒ කෙනාට දෙන ඕකට තමයි බුදුහාමුදුරු කෙරේ තියෙන ගෞරවය කියන්නේ. ඔය තමයි ධර්මයේ තියෙන ගෞරවය කියන්නේ. ඔය තමයි සංඝයාට තියෙන ගෞරවය කියන්නේ. ඔය තමයි ශික්ෂාව කියන්නේ. ඉතින් ඒක තියෙනකොට ඒ කෙනාට මේ පටිසන්තරය කියන එක මම බුදුහාමුදුරු ළඟට ගිහිල්ලා බුදුහාමුදුරු සරණ යනවා කියලා බෞද්ධ වුණාට අපි හිතනවා බුදුහාමුදුරන්ට බෝධි පූජාවක් දීලා බබෙක් හම්බ වෙන එක තමයි බුද්ධාම කියලා. බුදුහාමුදුරට බෝධි පූජාවක් දීපම මට පිටරට යන්න වීසා හම්බ වෙනවා නම් ඒක තමයි බුද්ධාම කියලා. එහෙම නැත්නම් මට අර වාසිය දීපම මේ වාසිය දීපම කොතෙන්ද අපි බුදුහාමුදුර ගෙනත් තියෙන්නේ කියලා බලන්න. කොතෙන්ද අපි ධර්ම ගෙනත් තියෙන්නේ කියලා බලන්න. විශේෂයෙන්ම මේ වගේ භාවනා කරන කට්ටිය. අපි තේරුම් අරගන්න බුදුහාමුදුරේ ඉන්නේ මේ අපිට බබල් නැතිලට බබල් ඇති කරලා දෙන්න වගේ එකක් නෙවෙයි. එහෙම නැත්නම් මේ අපිට ඕන හිතුපෙතු සම්පත් දෙන්නේ නෙවෙයි. මෙන්න අප්‍රමාදයක් කියලා එකක් තියෙනවා. සියල්ල ලැබලා දෙන එක පුළුවන් නම් මට ගෞරවය පිණිස කරන්න. අනිත් වගේ අපි බුද්ධං සරණං ගච්ඡාමි කියන එක පටිසන්තරය. ප්‍රතිඥාවක්. අපි කොච්චර වෙලා ඒක රකිනවද? ධම්ම සරණං ගච්ඡාමි කියන එක පටිසන්තරයක්. පිළිසඳරක් ප්‍රතිෂ්ඨා එහෙම නැත්නම් කිවිසුමක් සංඝන් තරණං ගච්ඡා. ඉතින් අපි ඒ තුන කියනවා. කිව්වට මොකද ක්‍රියාකාරකම් දිහා බලනකොට මහ පුදුමාකාර විලෝපන ගතියක් තියෙනවා. ධර්ම දේශනාවම හමාර කරන්නයි හදාන්නේ. හැබැයි මම මෙහෙම එකක් කියනවා. දැන් මේ අපි කතා කරපු දේවල් වල මනසකට ගණ්ඩ දෙයක් තියෙනවනේ. මෙන්න මේ බලන බැල්මෙන් අනුන්නම් අනින්න යන්න එපා විශාල අමාරුක වැඩිනවා. කවුරු හරි වැරදි කරන කෙනෙක් හෝ හොඳ කරන දෙන දිහා බලලා අනුන් විවේචනයේ සඳහා මේ ධර්මයේ පාවිච්චි කරොත් ඕගොල්ලෝ හොඳ ස්ටේන්ලස් ස්ටේන්ලස් ස්ටිල් පීහකින් පපුවට යන ගත්තා වගේ වෙනවා. මේක තමන්ගේ පැත්තට දාගන්න. කවදාවත් බලන්න යන්න එපා. වැරදි කරන කෙනෙක්ගේ වැරදි සමාදම් වෙන්න යන්නත් එපා. මේ මනස අපේම කෙනෙක් වෙන්න පුළුවන්. අපි දන්න විදිහේ සම්මාදිට්ඨික වෙන්න පුළුවන්, මිච්ඡාදිට්ඨික වෙන්න පුළුවන්. එහාට කර්මේ සහ කර්මාණු කර්මඵලයන්ව කටයුතු කරයි. මට පුළුවන් ද මම කරපු වැඩ ඊට වැඩිය වඩා හොඳින් එක අබ්බමල් රේණුවක් උඩින් කරන්න පුළුවන් නම් ඕක ඕනෑමට වැඩිය හදිසි කරන්න යන්නත් එපා. පුළුවන් තරම් බලන්න ඒ ගැම්මට යන්න දීලා Taman ඒකට අනුග්‍රහ කරන එකයි තියෙන්නේ. ඒ අනුග්‍රහ කරනකොට යම් තැනකින් හාන භාගීය ධර්මයක් ගැටකව දිනවනම් මේ බුදුහාමුදුරු කෙරෙන් පිළිබඳ මම අව탁සීරුවක් කරා. ධර්මයේ පිළිබඳ සංඥා පිළිබඳව ඒ ඔක්කොම වෙන්නේ මොකද්ද? වඩා හොඳ දේ තියේදී හොඳ දෙයට ඇදුනොත් බුදුහාමුදුරට අගෞරව වෙනවා. වඩා හොඳ දේ තියේදී ලාමක දේ කෙරුවොත් ධර්මයට අගෞරව වෙනවා. වඩා හොඳ දේ තියේදී ලාමක දේ කෙරුවොත් සංඝයාට අගෞරව වෙනවා. වඩා හොඳ දේ තියේදී ලාමක දේ කෙරුවොත් සීලයට අගෞරව වෙනවා. වඩා හොඳ දේ තියේදී ලාමක දේ කෙරුවොත් ප්‍රමාදයට පැටනවා. ඒක නිසා මේ සත් ධර්මයේ තියෙන ගතිය තමයි ඕපනයික ගතිය. එnde ende ende ende ඒක වඩා හොඳ දේවල් ටික ටික පෙන්වන්න පටන් ගන්නවා. අන්නේ හම්බෙන අවස්ථාව පැහැර හරින්න නැතුව නැත්නම් ඒකට පමා වෙන්නේ නැතුව ඒ කටයුතු කරන්න පටන් අරගත්තොත් අදත් දැන් මේ භූමිය ප්‍රතිરૂප දේශවාසයක් නෙවෙයිනේ. මොකද මේකෙදී වුණත් තමයි මේ අවස්ථාවෙන් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒකේ අපිට තියෙන අඩුපාඩුව එහෙම නැත්නම් අපි කොතනද ප්‍රමාදයට වැටෙන්නේ කියලා දන්නවනම් හොයන්න ඕන නම් මං මයි ළඟ තියෙන ಗುಣ ටික තමයි හොඳ ටික තමයි මට තියෙන එකම බාධා. ඒ නිසා මම එහි බැඳී ගත කරන තාක්කල් මට කවදාකවත් හොඳ දෙයකට යන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා Taman කරපු හොඳ ටික හොඳ නම් ඒක ඊට වඩා හොඳ එකක් පෙන්වන්න ඕන. මං ආශ්‍රය කරන මිත්‍යා කල්හාන මිත්‍රයෙක් නම් ඊට වඩා හොඳ කෙනෙක් පෙන්වන්න. අන්න මේ ඕපනයික ගතිය, තල්ලු කරන ගතිය ධර්මයේ තියෙන ජවයක්. ඒක හරියට නරක වැඩ කරමින් නරකට ඇබ්බැහියට ගිනිනා වගේ ධර්මයේ තියෙන මේ ගතිය. ඒ නිසා අන්නේ ඒකට ඇහ ගහගෙන ඉන්න ඕනේ. ලැබෙන හැම චිත්තක්ෂණයකම අර කාරණා මේ කාරණා කියලා පතර දාන වෙනුවට ඒ ලද අවස්ථාව එහෙම නැත්නම් අවස්ථාවාදීව ඒ කටයුතු කරන්න පටන් අරගත්තොත් අපි ඔය හිතානින්න සියලුම බාධාවල් අපි බලාපොරොත්තු වෙන්නේ ඕනකට වැඩි ප්‍රතිඵල අපේක්ෂාව නිසා. අපිට හම්බ වෙන කල හැකි පොඩි කොටස කළ හැකි දේ කරන්න හැබැයි ලක්ෂ වාරයක් කරන්න. ලක්ෂ වාරයක් කරන කරනකොට ඒකෙන් එන ගැම්මට මේ සබහා ධර්මයක් නතු කරන්න පුළුවන්. ඒ වගේම ඔය අපිට බලපෑම් කරන ඕනම දෙයක් නතු කරන්න පුළුවන්. හැබැයි ඉස්සෙල්ලා අපි ඒකට නතු වෙලා, ශික්ෂාගාරක වෙලා, අප්‍රමාද වෙලා කටයුතු කරන්න පටන් අරගත්තොත් අපේ අතින් ජීවිතේ වෙච්ච හැම වැරද්දකටම හැම වැරද්දක්ම අපිට සහකීකාරයක් වෙනවා. පෙරගමන් කරුවෙක් වෙනවා. ඒ වැරද්ද දැන් කෙරෙන්නේ නැහැ කියන එක තමයි ශාසනය කියලා ගන්න වෙන්නේ. ඒක නිසා අරගෙන බලන්න ත්‍රිපිටකේ කොච්චර වැරදි කරපු කට්ටියට බුදුහාමුදුර ළඟට ආවට පස්සේ බුදුහාමුදුර කෙටි වචනයයි කිව්වේ. කියපු ගමන් මේ මනුස්සයෙක් තේරුම් ගත්තා. තේරුම් ගත්ත වහාම ඔය සමාජ ධර්ම පැත්තක දාලා පියවර තිබ්බ ගමන් හරි ගියා. ඉතින් අපිටත් කවදා හරි කර්ම ගෙවිච්ච දවසක අපිටත් කවදා හරි බිනමෝරපු දවසක තේරෙවි අපි මෙතෙක් කල් දීපු මේ නිදහසට කරුණු කවුරුත් රැවටෙන්නේ තමන්මයි රැවටෙන්නේ ඒක නිසා මේ ජීවිතය ඉවර වෙන්න ඉස්සර වෙලා එහෙනම් මේ ගෞතම සිරි සම්බුද්ධ සාසනය ඉවර වෙන්න ඉස්සලා ඒ බුදුහාමුදුර කෙරේ පිහිටිය යුතු ආකාරයේ ගෞරවය සහ ප්‍රතිෂ්ඨාව පොඩ පොඩ වැඩි කරන්න ධර්මයේ කෙරේ තියෙන ප්‍රතිෂ්ඨාව ගෞරවේ වැඩි කරන්න සංඝයා කෙරේ තියෙන ගෞරවය සහ ප්‍රතිෂ්ඨාව වැඩි කරන්න ශික්ෂාව පිළිබඳව සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා එකක නතර වෙන්න එපා. ඒක අධි ශික්ෂා බාටපත් කිරීමේ ගෞරවය සහ ප්‍රතිෂ්ඨාව වැඩි කරන්න අප්‍රමාදේ තියාගන්න. හැම වෙලාවෙම පිහිය ගාලා තියාගන්න. මලකඩ ගන්න දෙන්න එපා. යුද්ධෙදී පිහි ගන්න බෑ. කරදරේ වෙනකොට අප්‍රමාදේ ළඟ තියෙන්න ඕන. ඒ වගේම ප්‍රතිසන්තරේ. අපි බුදුන් සරණ ගිය පිරිසක්. ධර්මයේ සරණ ගිය පිරිසක්, සංඝ සරණ ගිය පිරිසක්. අන්නේ පිළිසඳර අපි දීපු මේ ප්‍රතිඥාව නිතරම මතක් වෙනවනම් තමයි තේරෙන්නේ මේක තමයි හාන භාගයේ පැත්තේ අනිත් පැත්ත. ඒකත් මෙහෙම කියන්න පුළුවන් තමයි පාර හරිනම් නැවත නැවතත් Tamanට බැටරියක් charge වෙනවා වගේ දුවන වාහනයක තියෙනවා වෙන්දට වැඩි බුදුහාමුදුර කෙරේ පිටලා තියෙනවා දැන් වැඩි ධර්මයේ පිළිබඳ පිටලා තියෙනවා වැඩි සංඝයා පිළිබඳ කියලා තියෙනවා වැඩි කියලා Tamanට මේකේ ලකුණු පේන්න පටන් අර ගන්නවා ඒක තමයි සජීවී සාසනය කියන්නේ සාසනයක තියෙන සජීවී ගතිය නිසා අල්ලපු gedirin ඒක බලාපොරොත්තු වෙන්න එපා මගේ සහචරයෙන් බලාපොරොත්තු වෙන්න එපා. මට මේක කළ හැකි නම් ඒකට තමයි අපි මේ පෙර ආත්ම පිං කළ මේ මනුස්සාත්ම භාවය ලැබිලා තියෙන්නේ. මේ ශාසීලු දිනාටම මේ තාම වමනාවෙන් ප්‍රයත්නෙන් මේ කරගෙන යන වැඩවලට මේ ධර්ම කාරණාත් මේ වැඩමුළුවත් සියලු සක්මන් පරියංක භාවනාත් මේ ආන භාගීය ධර්ම හරියටියට තේරුම් අරගෙන ඒවා පිටු දැකලා විශේෂ භාගීය ධර්ම බවට පත් කරගන්න ශක්තිය දහිතේ බලයේ පිණිස හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතෙන් නතර කරනවා ශිරු දිනාට තනචීමු දා වේවා කියලා ප්‍රාර්ථනා